ගරු කටයුතු අපේ ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි මෑණිවරුනි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් දවසේ ධර්ම දේශනාව සඳහායි රැස්ුනේ දවසේ ධර්ම දේශනාව සඳහා පෙළ ගැහිලා ඉන්නේ ශිරුම දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ සත්ත ධම්මා පහතබ්බා සත්ත අනුසයාති තී ගරු කටයුතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි පසුගිය දවස් කීපයේම <coughs> සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ විසින් සත්ත අනුසය කියන නම යටතේ විස්තර කරන්න දීච්චි එක එක අනුසය ධර්ම පිළිබඳව අපේ ශක්ති ප්‍රමාණේ විස්තර විභාග ඉගෙන ගත්තා. ඒ අනුව අපි අවසාන වශයෙන් තියෙන අවිජ්ජානුසය. ඊ අපි කතා කරව භවරාගානුසයට පස්සේ තියෙන මේ අවිජ්ජානුසය අද දවසේ ප්‍රධාන මාතෘකාව වෙනවා. සත්තානුසය අර්ථයේ අවසාන දැයිනි. ඉතින් ඒකෙදී හරි වටිනවා මේ භවරාගානුසය පිළිබඳව විස්තර වෙන විස්තරය මේ අවිජ්ජානුසය පිළිබඳව හදාරගන්න. යම් කිසි කෙනෙකුට කාමරාග අනුසය නැත්නම් රාගානුසය තියෙනකන් නැත්නම් කාමරාගේ තියෙනකන් කවදාකවත් කාමරාග අනුසය දැක ගන්න හම්බ වෙන්නේ නැහැ. කාමරාග අනුසේ තියෙනකන් කවදාකවත් භවරාග අනුසේ දැක් ගන්න බෑ. ඒ නිසා අපි එක එක අයින් කරන්න අයින් කරන තමයි ඊට යට තට්ටුව ඊට යට පස්සේ තියෙන තිරේ පේන්න පටන් ගන්නවා. ඉතින් ඒක නිසා කාමරාග අනුසේ අයින් කරන තෙක් භවරාගේ පේන්නේ යුතුයකම් කොටක් විදියට. දරුවන්ට, ජාතියට, ගමට, රටට කළ යුතු යුතුයකම් විදියට. යම් හේකින් උපරිම ප්‍රයෝජනීය උපරිම ප්‍රයත්න කරලා යම් කිසි කෙනෙක් මේ කාමරාගානුසය කියන එක තේරුම් ගත්තොත් ඒක වැඩ කරන ෂට ගතිය මායාවී ගතිය වංචනික ගතිය මායාකාරී ගතිය අපි මේ කාමරාගයට මොන්න තරම් ආවඩනවද කියලා තේරෙයි. අපි කොච්චර වංචනික විදියට මේ කාමරාගයේ සඳහා ගත කරනවද කියලා. කොයි වෙලාවක හරි ධර්මය අපිට පිහිට වෙලා කොයි වෙලාවක හරි අපිට ඒ විපස්සනා පහළ වෙලා මේ නටන නැටිල්ලේ පිටිපස්සේ තියෙන හරියක් තියෙන කාමරාගය කියලා තේරුම් ගත්තට පස්සේ ඒක අපි හිතමු යම් විදියකින් පොතක පිට පෙරලන්නා වගේ මෙහා වැතර දාගන්න පුළුවන් කියලා යට තව පිටුවක් ඒ පිටුව බලනකොට ඒක භවරාගානුසය. ඒක මෙතේ කියවලත් නෑ මොකද ඒක වැහිලා තිබුණේ කාමරාගානුසයෙන්. කාමරාගානුසය අපි ඊයේ තේරුම් අරගත්තේ කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංස විතක් කියන ප්‍රධාන වශයෙන් දක්වන කාම විතක්ක කියන්නේ කෙලින්ම කාම රාගනුසේ කාම රාගය ඊට පස්සේ ව්‍යාපාද විතක්ක විහිංසා විතක් කියලා කියන්නේ පටිඝානුසය. ඉතින් මේ දෙක දවල් රෑ දෙක වගේ අපේ ජීවිතේ. අරක නැත්තම් මේක මේක නැත්තම් ඒක. ඉතින් මාරු කරකට මාරු කර ජීවිතය යනවා. අපි යම් වෙලාවක හිතමු මේක තේරුම් අරගෙන මේ කාලය කියන යක්ෂයාට අපි මිරිකිලා යලවුමක් නැතුව ගත කරනකොට કોઈ වෙලාවක හරි කාට හරි නීවරණයන්ගෙන් තොරව එහෙම නැත්නම් අන්ධ කරන ගතියෙන් තොරව අචක්කු කරන ගතියෙන් තොරව මේ ජීවිතේ බලන්න පුළුවන් වුණොත් එයාට තේරෙන්න පටන් ගන්නවා අපි මේ දවල් රෑ දෙකට යට වෙලා නැත්නම් මනාපමන ආප දෙකට යට වෙලා ගත කරන ජීවිතයේද ඉන් එහා බලන්න බැරිද කියලා. බලනකොට තේරෙනවා යට අනුසයක් වැඩ කරනවා. එහෙම නැත්නම් ලේස කෙලෙසයක් සියුම් වශයෙන් වැඩ කරනවා ඒකෙන් තමයි මේ අපි කොච්චර අයින් කරන්න ගියත් මේ කාමරාගේ පටිගය නැවත නැවත ඇතු කරන්න කියලා. ඉතින් අපි මෙතෙක්කල් දැන හෝ නොදැන ඒකට තමයි මේ අනුශීල තමයි පොහොර දාලා තියෙන්නේ. අපි හැම කටයුත්තකදීම නමුත් ඒක අපි පොහොර දීම නතර කරලා ආහාර දීම නතර කරලා ගියාට පස්සේ උක කෙට්ටු වෙන්න පටන් ගන්නවා. කෙන්චි වෙන්න පටන් ගන්නවා. ගෙවෙන්න පටන් අර ගන්නවා. ඉතින් ගෙවෙන්න පටන් ගන්නකොට අපේ මාන්නයයි අපේ දෘෂ්ටියයි අපේ තෘෂ්ණාවයි පුදුම පෙරලි වගේක් කරනවා. එහෙම ගෙවෙන්න දෙන්න බෑ මේක කොහොම හරි නැවත මතු කරගන්න අර 90 කිරිපෝනවා වගේ මේ කටයුතු කරන නිසා යෝග ජීවිතය හරීම සංකර ජීවිතයක්. එයා නැති කරන්න උත්සාහ කරාට කරන හැම වැඩකින්ම කරන්නේ පොහොර වැටෙන එක. හැම වචනයකින්ම ඉන්නේ පොහොර වැටෙන එක. හැම හිතවිල්ලකම වෙන්නේ පොහොර වැටෙන එක. ඉතින් මෙයා උත්සාහ කරන ගමන් භාවනා කරන ගමන් ක්‍රියාකාරකම් නතර කරලා වචන නතර කරලා හිතවින් නතර කරලා යනකොට ටික ටික ටික ටික මේ කාමරාග පටික දුර්වල වෙන්න පටන් ගන්නවා. කිච්චු කෙන්ටි වෙන්න කෙට්ටු වෙන්න පටන් ගන්නවා. පටන් අර ගන්නකොට තමයි අපිට ওই භාවනා දින සැක, නාලියන ගති, නිදිමත ගති, කම්මැලි ගති, නීරස ගති බය හිතෙන ගතිය, අසරණ ගතිය පුදුම විදිහට එන්න පටන් ගන්නවා. ඉතින් නියම කල්යාණ මිත්‍රාශ්‍රය නොලැබුණොත්, බුද්ධ ශාසනයක් නොලැබුණොත්, ධර්ම අහන්න නොලැබුණොත්, මේ හැම දෙයක් නිසාම ඔක්කොමලා භාවනා අතහැරලා නිකන්. අර විරාගයේ පහළ වෙනකොට ඒ වෙනුවට ආය රාගය ගෙනත් දාගන්න. භාවනා කරනකොට එන මේ පා වෙන කම්මැලි ගතියට බුදුරජාන් වහන්සේ දීලා තියෙන විරාගය. ඉතින් ඒකට විරාගානුපස්සනාව දන්නවනම් යට තියෙන භාවනාදී මේ දැනෙන අපහසුතාව පෙර නිමිත්තක් සුබ ලකුණක් ඒක සතියට අරමුණු කරන ගියා නම් ඒකට නමක් දීලා තිනා විරාගානුපස්සනාව කියලා අපි විනෝඩ කරන විරාගය අයින් කරලා බහන හරි කම්මැලි ඒකාකාරී නීරසයි එපා වෙනවයි කියලා ආය කාම රාගයට පොහොර දාන කොහොම හරි කාම රාගය හරි ක්‍රමයට දැකලා අයින් කරගත්තොත් භව රාගය මතුවෙනවා භව රාගය කියලා කියන්නේ අපි මේ අපේ යුතුයකම් කියලා තියාගෙන ඉන්නේ පොදියා ඒ යුතුයකම් ඉෂ්ට කරන හැම වෙලාවෙදීම තමන්ගේ වැඩේ පසට යනවා. ලෝකයාගේ මේ වැඩ අනුන්ගේ මේ සංසාරෙ මෙතෙන් දෙන්න ඉස්සලා කවදාකවත් දන්නේ නැති කවුද අල්ලගෙන. ඉතින් යුතුයකම් ඉෂ්ට කරන්න පටන් ගන්නවා. ඉතින් ඉෂ්ට කරාට කමක් නැහැ. තමන්ගේ වැඩේ කරගෙන නැත්නම් තමන්ගේ වැඩේ කෙරෙන ගම. ඉතින් අපි හිතනවා මේ ඒ තමන්ගේ වැඩේ කියලා වැත්තක තියලා මේ අනුන්ගේ වැඩ කරන්න පටන් ගන්නවා. ඒකට අපි නිකන් මේ යන දේශනා විලාසෙන් කියත හැකි භවරාග කියන්නේ ඒක. එතකොට යාට තේරෙන්න පටන් ගන්නවා අපි මෙතෙක් කල මේක භවරාගයක් බව දන්නේ නැතුව කුලයා කෙරෙහි බැඳිලා ගණයා කෙරෙහි බැඳිලා සංගණිකාවේ බැඳිලා මේ ගත කරපු ජීවිතේ පුරාවට එකතු කරපු භවරාගානුසේ ටොං ගන්න කියන්න බෑ. දවස පුරාම කරන්න එකතු කරන එක ඒක කෙරෙන්නේ හීනුලෙන් තණ්හාව හරහා මාන්නේ හරහා දිට්ඨි හරහා. ඒ නිසා එතකොට තේරෙන්න පටන් ගන්නවා මේ දිට්ඨි වශයෙන් අපි මේ මේ දේවල් අපි කරන්න ඕනේ අනිවාර්යයෙන්ම මේවා දේවල් කියලා අර සතිමත් වීමේ සරල කාර්ය පැත්තක තියලා මේ එක එක දේවල් ඔළුවේ දාගන්න. ඒ දාගන්නකොට ඒ දිට්ඨි වශයෙන් පෙනී හිටියට අපි කියන මේ දිඨානුසේ වශයෙන් ඒකෙත් යට ගැඹුරේ තමයි අවිජ්ජානුසේ තියෙන්නේ. සමාහට මේ දිඨානුසය අවිජ්ජානුසය එකකට දාලත් කතා කරන වෙලාවල් තියෙනවා. සමහරලාට දෙකට බෙදලා කතා කරන වෙලාවල් තියෙනවා. ඒ නිසා අවිද්‍යාව ක්‍රියාත්මක වෙන අවිද්‍යාව හොරමුලේ නායකයෙක් නම් ක්‍රියාත්මක වෙන ධාමරිකෙක් තමයි දිඨිය කියලා කියන්නේ. ඒ ධාමරිකය හරහා තමයි කටයුතු කරන්නේ. අවිද්‍යාව අවිද්‍යාව වශයෙන් මොකුත් කරන්නේ එයා හොරමුලේ නායකයෙක් වගේ ටයිකෝට් ඇඳගෙන උසස් ශාසනයකට වෙලා කරගෙන පුටු කොටලා ඉන්නවා. ඉඳලා ඒ ඒ ධාමරිකයන්ට එක එක කොන්තරක් දෙනවා. දුන්නේ නැත්නම් ඊගායි මරනවා. දුන්න ගමන් හරිය ගත්ත ගමන් ඒගොල්ලන් තෑගි දීම හරහා මේ කටයුත්ත කරනවා. ඒ නිසා අපිට සෝවන් ආදි මාර්ග වලින් ditthිය කියන ධාමරිකය අල්ලගෙන කටයුතු කරන්න පුළුවන්. උනත් තාම අවිද්‍යාවට හානියක් වෙන්නේ නැහැ. අවිද්‍යාව කියන්නේ සාමාන්‍ය ඕරමුලේ නායකයෙක් වගේ. ඒ නිසා මේ අවිද්‍යාව අනුසේ ධර්ම වලින් අන්තිමටම තමයි ලයිස්තුවේ අන්තිමටම තමයි කතා කරලා තියෙන්නේ. ඉතින් සර්වජන් වහන්සේ <clears throat> අවිද්‍යාව අනුසේ වශයෙන් හෝ සමස්තයක් වශයෙන් දේශනා කරපු සූත්‍ර රාශියක් තියෙනවා. ඒකට අවිද්‍යා සූත්‍රය කියලාම සූත්‍රයක් තියෙනවා. අංගුත්තර නිකායේ අන්න ඒකේ තියෙනවා පුරිමා කෝටින පඤ්ඤායති අවිද්‍යාය. මහණෙනි මේ සර්වඥතා ඥාණයටවත් අවිද්‍යාවේ හටගන්ම පේන්නේ නැහැ. පුරිමා කෝටින පඤ්ඤායිති අවජ්ජා ඊතෝ පුබ්බේ අවිජ්ජාන හෝසි මේක ඉස්සෙල්ලා මට අවිද්‍යාව තිබුණේ නැහැ කියලා සරුවචනාංශර කොච්චර කියලා කෝටි ගාණක් පිටිපස්සේ බලන ගියත් කොතනින් පටන් ගත්තද කියන්න බෑ මෙන්න මේ දවස්වල ඉස්සෙල්ලා තිබුණේ මෙන්න මෙතනින් පටන් ගත්තේ කියන එක සරුවචන ඥානයටත් අහුවෙන්නේ සරුවඥතා ඥානයටත් අහුවෙන්නේ මේ කියන අවිද්‍යාව නමුත් පටන් ගන්න තැන තේරෙන්නේ නැති තරම් සිංහ පටන් ගන්න මේ අවිද්‍යාව නමුත් නිතරම නඩත් වෙන්නේ ආහාර වලින්. ඒක නිසා ආහාර නොදීමෙන් තමයි මේ අවිද්‍යාව කෙට්ටු කරන්න පුළුවන් වෙන්නේ. එක සැරේ මරන්නත් බෑ. මේ කෙට්ටු කරන ප්‍රතිපදා ක්‍රමයට අපි ප්‍රතිපදාව කියනවා. ඒ නිසා සරුවත් chance සඳහන් කරලා තියෙනවා අවිද්‍යා පහම් බික්කවේ තහාරං වදාමි. මේ අවිද්‍යාව උනත් දිගට පවතින ආහාරයක් නිසා. ඒක නිසා නො අනාහාරෝ අවිද්‍යාවට තමා විශ්ීම යැපෙන්න බෑ. ඒක නිසා අපි දන්නවනම් අවිද්‍යාව මුල් කෙලවර හොයන්න බෑ. නමුත් මේ දැන් අවිද්‍යාව පවතින එතන එතන හම්බෙන ආහාර වලින් කෝචපික්කෝ අවිද්‍යාය ආහාරෝ මොකද්ද මහන්නේ මේ අවිද්‍යාව ආහාරෝ පංච නීවරණාතිස වචනීයං පංච නීවරණ තියෙන තාක් අවිද්‍යාව දිගට වැඩෙනවා ඉතින් මේ పూర్ව කෙලවර දකින්න බෑ කියන කතාව සමහර විටක අන්‍යාගමිකයන් මෙන්න මේ විදිහට පාවිච්චි කරනවා. ඒ මොකද්ද? ඒ දේව නිර්මාණවාදී ඔක්කොම ඇති කරලා තියෙන දෙයයන්ාංශේ දෙයයන්ාංශේ තමයි මේ ලෝකය සත්‍යයි ගස්කොලන් ඔක්කොම විතර දෙයයන්ාංශේ මේ බී කවුද කියලා ප්‍රශ්නයක් එනවනේ. මූලින්ම හටගත්ත දේ පිළිබඳව මූල ප්‍රභවය පිළිබඳව ප්‍රශ්න කරනවා. ඒගොල්ලන්ට දෙන්න උත්තරයක් නැහැ. දෙයයන්ාංශේ සියල්ලම වීමේ හැකියාව තිබුණාට දෙයියෝ මේක කවුද? ඉතින් මේකට උත්තරයක් දීලා තියුණා මම දැක්කා මේ වජිරාරාමේ හිටපු මේ ස්වාමින් වහන්සේ තමයි ඒ මනස ඒ ස්වාමින් වහන්සේ කියනවා අපි බෞද්ධ වශයෙන් බලනකොට දිව්‍යන් වහන්සේ විසින් මිනිස්සයා මැව්වා කියනට වැඩිය මේ මිනිස්සයෝ තමයි දිවි කෙනෙක්ම වාගෙන තියෙන්නේ කියලා කියන්න පුළුවන්. මිනිස්සයා තමයි දෙයියෝම වල තියෙන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ කියනවා මිනිස්සයාගේ තියෙන මෝඩ කමෙන් තමයි දෙයියෙක්ම අවිලා තියෙන්නේ. ඒ වෙනත දෙයියෝ විසින් මිනිස්සයා මැව්වා කියන එක නෙවෙයි. මේ ප්‍රශ්නේම නගනවා එහෙනම් අවිද්‍යාවට බුදුරජාණන්සේ කියනවනේ මුලක් නැහැ කියලා. කොහොමද කියන්නේ? ඒකට බුදුරජාණන්සේ දීලා තියෙන උත්තරේ ආසව තියෙනකන් අවිද්‍යාව තියෙනවා අවිද්‍යාව තියෙනකන් ආසව තියෙනවා. ආශ්‍රව ධර්ම මේ අනුසේ ධර්ම වගේ ආසව අනුසේ දෙකෙන් තමයි අවිද්‍යාව අන්‍යෝන්‍ය ප්‍රත්‍ය වෙලා හැදිලා තියෙන්නේ. ඒක නිකන් බෞසුත භාවයේ සඳහායි මම මේ මතක් කරන්නේ. මේ ආශ්‍රව සහ අවිද්‍යාව දෙකම දිකටම නීවරණ වලින් තමයි පෝෂණය ලබන්නේ. ඉතින් හිතනද අපි මේ පරියන්කයකට ගිහිල්ලා සක්මනකට ගිහිල්ලා අපි කොච්චර උත්සාහ කරත් අපි ගත කරන පැයෙන් තප්පර කීයක්ද චිත්තක්ෂණ කීයක්ද විනාඩි කීයක්ද අපිට පුළුවන්නේ මේ මම දැන් මෙතන කියන සතිය පවත්තන්න. ඉන් අපිට තියෙන සේරම අවිද්‍යාවනේ. සේරම නීවරණවල. අපි මේක පින් කරන්න ගියත්, පව් කරන්න ගියත්, අතීතයේ හිතුවත්, අනාගතයේ හිතුවත්, අනුන්ගේ සුභසිද්ධියේ හිතුවත්, තමන්ගේ සුභසිද්ධියේ හිතුවත් මේ වර්තමානයේ හිත පවත්තන් නැති සතිය නොඑළඹිච්ච අප්‍රමාදයටපත් නොවිච්ච හැම චිත්තක්ෂණයකම අවිද්‍යාව රජ කරනවා. අවිද්‍යාව රජ කරන හැම වෙලාවෙම නිවන රජ කරනවා. නිවන රජ කරන හැම වෙලාවෙම අවිද්‍යාව රජ කරනවා. ඒක නිසා අපි දවසකට කොච්චරක් මේ අවිද්‍යාවට පොහොර දානවද? දැන හෝ නොදැන. ඉතින් කවුරු හරි ඇහුවොත් එහෙම අවසරයි ස්වාමීන් වහන්සේ දාසුර කොච්චර භාවනා කරන්න ඕනද කියලා. ඉතින් උත්තරේ දෙන්න තියෙන පැය 24කුත් හමාරක් කරන්න. නැත්තම් නොකරන හැම වෙලාවෙම බැවක දෝරේ කඩලා බැම්ම කඩලා දෝරේ ගලනවා වගේ ගලන්නේම අවිද්‍යාව ගලන්නේම නිවර්ණ කාටවත් ඒක තේරෙන්නේ නැහැ ඒක අයින් කරන්න උත්සාහ කරන තාක්කල් මේ නිවර්ණ අයින් කරන්න තියෙන උපක්‍රමයේ තමයි අර කවියෙත් ලියලා දුන පොඩි මෑණියක පටලවලා කිව්වේ. ඒ වුණාට කියනවා කටපුංචි බෝතලයකට එක එක ආස්වාද ප්‍රසවාසය දාලා දාලා දාලා දාලා ඒක පුරවනවා වගේ ආස්වාද ප්‍රසවාසය රින්ගවල තමයි අපි අවිද්‍යාවයි නිවර්ණ අයින් කරන්නේ. කොච්චර අමාරුද? ඒ බව දැනගත්තට ආහනපානේ අයින් කෙරුවට ඔය කියන තරම් අවිද්‍යාව අයින් වෙයිද? ඔය කියන තරම් නිවර්ණ අයින් වෙයිද? ඒ වෙනුවට නරකද මේ සමම්මල් පූජා එකතු කරලා බුදුහාමුදුරන්ට පූජා කරන එකක් ගැන හිතේ හිතා හිටියෝ. ඊට වැඩිය නරකද සමමල් පොට්ටු ටිකක් යොදා කරන්න තියෙනවනම් ඊට වැඩිය නරකද සමමල් ලක්ෂයක් පූජා කරන්න තියෙනවනම් කියලා අපි හරිය ආසයි අර වර්තමානයේ ඉඳගෙන තමන්ගේ ඉරියව් හෝ ආස්වාද ප්‍රසවාසය හොයනවට වැඩිය අපි මේ ඉලක්කම් ගණන් වලින් පින්කම් කරන්න හදනවා. නමුත් ඒක කරන හැම වෙලාවෙම කාට හරි තේරෙනවා නම් සමම්මල් එකට කරුවත් කමක් නැහැ. සමම්මල් පොට්ටු පූජා කරත් කමක් නැහැ. සතියෙන් කරනවා නම් ඒ කරන පින්කම සතියෙන් කරනවා නම් බුදුරජාන් වහන්සේ කියන්නේ මල පූජා කරන්න ගඳ ගඳ කිලියට ගියත් එකයි මල පහ කරන්න වැසි කිලියට ගියත් එකයි සතියෙන් කරනවා. ඉතින් ඕක කියනකොට heart attack එනවා කට්ටිය. මල පහ කරන්න වැසි කිලියට ගියත් මල පූජා කරන්න ගඳ කිලියට ගියත් එකම පින මල් දෙකයි. අර මල එකක් මේ මල එකක්. බුදුජානනාන්තයකට කියන්නේ උච්චාර භස්සාව කම්මේ සම්පජානකාරී හෝති. ඉතින් අපි හිතනවාද පව් පිළිකන්නේ පින් පන්තලේ කියලානේ අපි කියන්නේ පොඩි කාලේ. ඉතින් මේ වැසිකිළිය පින් තියනවා කියලා. වැසිකිළියට ගිහිල්ලා මේ උදාාර කුසලයේ රැස් කර ගන්න පුළුවන් කියලා. කද්දාකවත් හිතන්නේ මොකද අපේ අවිද්‍යාව අපේ නීවරණ අපි එහෙම හිතනවට කැමති නෑ. ඒ නිසා අපි ලස්සන මේ තරංග ගහගෙන කතන්දර හදාගෙන වැටවලල්ල යනවා. ඒ කොයි එකේ ගියත් ප්‍රශ්නයක් නෑ. ඒ කරන දේ අපි සතියෙන් කරනවා නම් කරන මොන කටයුත්ත හෝ සතියෙන් කරනවා නම් ඉතින් අපිට උදාහරණයක් වශයෙන් කියනවා නම් කායෙන් හරි යවුවොත් එහෙම මේ කවුද මෙතන භාවනා කරන කට්ටිය ඉන්නේ කියලා විශේෂයෙන්ම දාන කණ්ඩියම අරඳායමෙන් යවුවොත් කවුරක්වත් කැමති නැහැ අත උසන්නේ ඒගොල්ලෝ භාවනා කරන්නේ ඒගොල්ලෝ දාන දෙනවා බොහොම සන්තෝෂයෙන් දෙනවා දැම්ම මොකුත් කියන්න හොඳයි මොකද දැන් ඇවිල්ලා ඉන්න කට්ටිය තාම දානේ දීලා නැහැ දුන්නාට පස්සේ නම් ඔය බැන්නට කමන්නේ කෙසේ නමුත් නිදර්ශනයකට මම මේ කියන්නේ ඒ ආවට පස්සේ යකොත් කවුරක්වත් නැහැ. සතිය වඩන භාවනාවක් කවුරක්වත් නැහැ. කයෙන් හරි ඇහුවොත් එහෙම මෙතන කවුද ආනාපානේ කරන්න කියලා ඒත් නැහැ කියන. ඒගොල්ලෝ බයයි ආනාපාන සතිය කියලා. මේ ආනාපාන කියන හුස්ම ගන්නවා කියන එක ඒකත් නැහැ කියලා කියන්නේ. මෙතන ඉන්නේ කවුද ආනාපානේ කරන්නේ? අපි කවදාකවත් කරන්නේ නැහැ. මේ අහන්නේ ආනාපාන සතිය කියලා හිතලා කොඩිම වෙච්ච මං කියන මේ මං අහන්නේ ආනපානේ කරන එක. ආනපානේ හුස්ම ගන්න එක ඒක නම් කරනවා. ඉතින් ඕක තමයි භාවනා කියන්නේ. ඒ හුස්ම ගන්නකොට දැනගෙන කරන එක. කිසිම දවසක හිතන්නේ මේ දාණයට වැඩිය මම යතින් කට වරදේ වරදී මතම් වෙන්න මේ බාහනපාන කරන එකෙන් පින් සිද්ධ වෙනවා කිය. එහෙම කෙරුවොත් හිර දවල්ට දාන්නේ නැති වෙනවා. ඒ නිසා අයියේ මම කතා කරන්නේ නැහැ. කෙසේ නමුත් ගොක් සැරයක් ඒත්තු ගන්නලා දෙන්න ඕනේ මේ ගන්න හුස්ම පාසා. ඒක නොදැනගත්තොත් නීවරණ දැනගෙන ගත්තොත් උසස්ම කුසලේ. එසා මේ ගන්න හුස්ම පිළිබඳ දැනුවත් භාවය තමයි මේ සරුවචනාංශය අපිට විවිධ උපක්‍රමවලින් උගන්වන්නේ. ඒක ලේසියට ගන්න අමාරුයි. නමුත් උත්සාහ කරලා කරලා කරලා කොයි වෙලාව හරි ගත්තොත් මේ ආනාපානෙට සතිය එකතු කරපු ගමන් අපි හැම චිත්තක්ෂණයකම ප්‍රීම කුසලයක් රැස් කරගන්නවා. ඉතින් එහෙම කියනකොට මේ එක අම්මා කෙනෙක් විතරක් එක දවසක් එහෙම කරන වෙලාවේදී මම මේ කට්ටිය කවුරක්වත් නැද්ද භාවනා එක අම්මා කෙනෙක් පැකිලිලා අත ඉස්සුවා ඊට පස්සේ මම ඒ අම්මට ස්තුති කළා කිව්වා මං කිව්වට මෑණියෝ ගණන් ගන්නෑ අම්මා මෑණියෝ මේ කට්ටියට කියන්නේ මොකද්ද භාවනා කරනවා කියලා කියන්නේ කියලා අනී ස්වාමීන් වහන්සේ එච්චර කට්ටියට කියලා දෙන තරම් භාවනාවක් නම් මන් දන්නේ නැහැ මං කිව්වා ඒකට කමන්නේ කරන දේ කියන්නකෝ. කරන දේ ඔයත් එක්ක ආපු වතකේ ආපු අයට කියන්නේ කියලා. ඒ අම්මා කියවෝ කතාව මේ වගේ සභාවකට වටිනවා. ස්වාමීන් වහන්සේ අපේ පන්තලේ හාමුදුරුවෝ කිව්වලු දවසකට මලක් කිබින තරම් එක හුස්මක් සතියෙන් ගන්නදී. තමයි මලක් කිබින තරම් වගේ දවසට එක හුස්මක් පුළුවන් නම් සතියෙන් ගන්න කියලා. බෑන කොච්චර වටින කතාවක්ද කියලා අපිට තේරෙනවා නම් අඩු ගානේ මෙච්චර කෝටි ගාණක් හුස්ම ගන්න එක එකක්වත් දන්නේ නැතුව ගන්නවට වැඩිය දවසට මලක් කිමින තරම් එකක් හුස්මට ගත්තොත් කොහේ තරම් අමාරු නෑනේ ඊට පස්සේ අනිත් දවසේ පුළුවන් නම් හුස්ම ගත්ත එක පිට කරන එක සතියෙන් කරන්න මලක් දෙසරයක් කිඹින්ද ඔච්චර තමයි ගමනහන් කියන්නේ කවුරක්වත් එහෙම සරල කරගන්න කැමති නෑ මොකද ඒ තරම් නීවරණ වලට කැමති ඒ තරම් අවිද්‍යාවට කැමතියි මේ ඔක්කොම ඔපිනියන් කොට පෙරක දොරකන් සේරෙන්නේ අවිද්‍යාව. සේරෙන්නේ නීවරණ. ඉතින් බුදුරජාණන්සේ තනි අලියා වගේ තනි ඇතෙක් වගේ මේ මුළු ලෝකෙම තියෙන අවිද්‍යාවත් එක්ක සටන් කරනවා. සටන් කළා කියනවා ඇස්සැත්තෝ දකිත්වා. කං ඇත්තෝ අසත්වා. කරන්න තියෙන මෙච්චරයි. ওই නීවරණ වලට විරුද්ධව අවිද්‍යාවට විරුද්ධව සටන් ප්‍රකාශ කරනවා. දවසේදී එක හුස්මක් ගමු. සතියේ ඒ බුරුමේ පණ්ඩිත සාංශෝක වැඩ ටිකක් හොයිට වැඩිය වෙනස් තාලයකට කියනවා බොහෝ විට දේශනාවලියකට එක සැරයක් හරි එක කියනවා එහෙ කරන්න ගොඩක් කරලා බිම්බීම හැකිලිම ඒ ස්වාමීන් වහන්සේ කියනවා යෝගාවචරේ මොනම දෙයක්වත් කරන්න බැරි අලුතෙන්ම ආපු යෝගාවචරයක් වුණත් පිම්බෙන වෙලාවේ පිම්බෙනවා හැකිලෙනවා හැකිලෙනවා කියලා එක තප්පරයකට එක පිම්බීමක් මෙනෙහි කරන්න පුළුවන් නම් භාවනා කරන වෙලාව එක තප්පරයකදී පිම්බෙනවා කියලා පිම්බෙලා මෙනේ කරනවා. ඊගාව ආයෙ තප්පරයක ආයෙසරයක් පිම්බෙනවා කියලා මෙනේ කරන තප්පරයකට පිම්බීම වාර කීපයක් වෙන්න පුළුවන්. එහෙම විනාඩි තප්පර පහක් භාවනා කරොත් චිත්තක්ෂණ පහක් අවිද්‍යාව නැහැ. චිත්තක්ෂණ පහක් නීවරණ නැහැ. මෙයා මේ විදිහට තප්පර පහ විනාඩියක් කරොත් පිම්බෙනවා පිම්බෙනවා නැත්නම් පිම්බෙනවා හැකිලෙනවා පිම්බෙනවා හැකින තප්පරයට 60 සැරයක් මෙනෙහි කරගන්න පුළුවන් නම් චිත්තක්ෂණ 60ක් ගොඩ දාගත්තා වෙනවා. චිත්තක්ෂණ 60ක් නීවරණගේ බේරගත්ත වෙනවා. විනාඩි 5ක් භාවනා කරා නම් 300 වතාවක් සංසාරේ චිත්තක්ෂණ 300 වතාවක් ගොඩ දාගත්තා. මෙන්න මේ විදිහට කරනකොට පේනවා මේ අවිද්‍යාවේ పూర్ව කෙලවර පේන්න නැති වුණාට මේ අවිද්‍යාවට පොහොර දීම ආහාර දීම නතර කිරීමේ සටන් උපක්‍රමේ තීරුම් ගත්ත කෙනාට තමයි යෝගාවචරය කියලා කියන්නේ. ඊට පස්සේ යෝගාවචර ක්‍රමසාවිදි ගොඩාක් හොයන්න වෙනවා. මේ තප්පරේට එකක් මෙනෙහි කරපු එකනා පුළුවන් නම් එක දිගට පිම්බීම හැකිලිම පිම්බීම හැකිලිම පිම්බීම හැකිලිම කියලා දිගට කරගෙන යන්න පුළුවන් නම් පහු වෙනකොට ඊ පුදුමාකාර ගැම්මක් එන්න පටන් අර ගන්නවා කොච්චරද කියනවනම් මෙනෙහි නොකරත් ආ මේ පිම්බෙනවා මේ හැකිනවා කියලා දැනගන්න පුළුවන්. ඒක අර පුරුද්දහරහා අත්දැකීම හරහා එන්න පටන් ගන්නකොට පළවෙනි පටන් ගැනීම තමයි අමාරු. මොකද හේතුව අවිද්‍යාව සහ නීවරණ අපිට ඒ තරම්ම බැට දෙනවා. ඒ තරම්ම අපි මන්දෝත්සාහය කරනවා ඊට වැඩිය හොඳයි ඔය මෙනේ කරනට වැඩිය හොඳයි මල් පූජා කරන එක ඊට වැඩිය හොඳයි මේ පින්කම අර පින්කම නෑදෑයින්ට සලකන එක දුවා දරුවන් බලන එක අම්මා අප්පට උපස්ථාන කරන එක අනුන්ට උදව් කරන එක ආදී වශයෙන් මේ සතියෙන් කළ යුතු කාරණා වෙනුවට වටවලල්ලි ගිහිල්ලා නානා ප්‍රදේවල් නානා ප්‍රකාර දේවල් කරන සහ කරවන එකට තමයි ආගම කියලා කියන්නේ. ඒක හොඳයි ඉතින් සතුන් මරණට වඩා හොඳයි. ඒ දානාදී කටයුතු. නමුත් මේ සතිය වගේ අවිද්‍යාව නැති කරන්න පුළුවන් මේ ප්‍රබල ඖෂධයක්. මේ ප්‍රබල කුසලයක්. මේ ප්‍රබල දක්ෂතාවයක් තියේදී අර ලාමක කුසල් වලට හිත යන්න හේතුව මේ අවිද්‍යාවේ තියෙන දෙතෑවර ගතිය. අවිද්‍යාවේ තියෙනවා <clears throat> මිච්ඡා ප්‍රතිපත්‍ය අවිජ්ජා සහ අපපටිපත්‍ය අවිජ්ජා කියලා මොනවර දෙකක්. අපපටිපත්‍ය අවිද්‍යාව කියලා කියන්නේ මෙහෙම බණ අහලා නැහැ මේ අවිද්‍යාව නැතිකරන්න සතියෙන් මිනේ කිරීමෙන් නීවරණ නැති කිරීමෙන් කටයුතු කළ යුතුයි කියන එක අහලා නැහැ. ඒ අහලා නැති කෙනාට කියනවා තාම ඇසු නොවිරු ධර්මතා නිසා අල පරපුරුදු ක්‍රමයට කාම ජීවිත ගත කරනවා. ඒකට කියනවා අපපටිපත්‍ය අවිද්‍යාව කියලා. ඊ වෙනුවට තියෙනවා තවා විද්‍යාව මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාව. මේ බරපතල අධිකුසලයේ වෙනුවට ලාමක කුසල් කරපාන්න පෙළඹවනවා. අධි කුසලයේ වෙනුවට කර හැකි මහත්ඵල මහානිසංස කුසලයේ වෙනුවට ලාමක කුසල් වලට හිත යොදවනවා. ඊට පස්සේ ඒකේනා අධි කුසලයේ තබා අර ලාමක කුසල් කරලා ඒකට දහසකුත් එකක් නිදහසට කරුණු කියනවා. ලේසියටත් පහසුවටත් දැන දැන වැරදි කරනවා. එහෙම වුණත් නිදහසටත් කියන්න කරුණු තියෙනවා නැත්නම් හදලා කියනවා. ඕක තමයි උදේ ඉඳලා හැන්ද වෙනකන් අපේ බණ. ලේසියටත් පහසුවටත් දැන දැන වැරදි කරනවා. අපි හොඳටම දන්නවා කල යුත්තේ මේකයි කිය. ඒ තියෙද්දි මොකක් හරි ඊට පල්ලෙහා මට්ටමේ කරලා එහෙම වුණත් නිදහසටත් කරුණු තියෙනවා. කිතුල් ගහට නගින මිනිහෙක් හොරෙන් තෙලිජුන් නගිනකොට අයිතිකාරය දූ එනවලු පිටිපස්සෙන් දැලිපියක් අරගෙන. ඉතින් මේ මාසේ දැනගත්තලු ආවනම් එහෙම ළඟට දැලිපි පාර්තමය වදින්නේ විජහඩසයට බැහැගෙන ආවලු. ඊට පස්සේ ගහ උඩින් දැද්දිම අයිතිකාරයවලු කොහෙද කො ගියේ කියලා. ඊට පස්සේ ගමේ තනකොළ තියනවාද කියලා බලන්න ගියා. අයියෝ කොහෙද තනකොළ තියෙන කිතුල් ගස්? ඒකනේ ওই බහින්නේ. ඒ තමයි මම බහැලා යන්නේ කියලා. ඕක තමයි ගිහියාගේ වැඩේ. ඕක තමයි පුත්ත්ජනය කරන වැඩේ. හැම වෙලාවෙම Tamanට ඕන කරන මරිකම, මෝඩකම, අමනකම, අවිද්‍යාව, අන්ධකාරය ගත කරලා ඒකට ලස්සන නිදහසට කරුණු දෙනවා. කවුරු හරි ඒක පෙන්නලා දුන්නොත් හරියට හිට නරක් වෙනවා. මගේ පෞරුෂත්වයට හොඳ නෑ. මගේ නාම්බුවට හොඳ නෑ. ඒක නිසා ඉඩ අරින්න මට දකින්න මගේ හීනේ. මේ මම කරනට පිස්සු කෙලගෙන යන්න දෙන්න. මගේ වැඩවලට ඇඟිලි ගහන්න දෙන්න එපා කියන එක තමයි තියෙන්නේ. සාමාන්‍ය මිනිස් විද්‍යාව බලපුවා. ඉතින් ඒගොල්ලොත් එක්ක යෙදී ගත කළොත් දිග්ගටම සිද්ධ වෙන්නේ ඒ කියන්නේ එවැනි නිදහසට කරුණු කියමින් ගත කරන පිරිසක් එක ජීවත් වෙන්න ගියත් වෙන්නේ අපේ தત્ත්වේ ලාමක වෙනවා අසත්පුරුෂ සංසේවනේ නිසා. ඒ වෙනුවට හොඳයි සත්පුරුෂ සංසේවනය. ඒ සත්පුරුෂාගේ ගතිය හැම වෙලාවෙම අධි කුසලයට නැමිලා තියෙනවා. අධි කුසලය එහෙම නැත්නම් ඉංග්‍රීසි කියනවා භාවනාරාමෝ හෝති භාවනාරතෝ පහානාරාමෝ හෝති පහානරතෝ භාවනාරාමතාය භාවනාරතිය පහානාරාමතාය පහවනරතිය මේවා අත්තුක්කන්තේති නොපරම් වම්බේති. ඒකේන දන්නවා මේ කුසල් සීල කුසල සමා දාන කුසල සීල කුසල භාවනා කුසල කිව්වහම අද්දිම කුසලේ තමයි භාවනාව. ඉතින් ඒක නැති වෙලාවේ සීල කුසලෙන් දාන කුසලේ කරන්න. හැබැයි මේ භාවනා කරනවායි කියලා කියන්නේ සතිය පිහිටුවීම නම් අපි බලන්න ඕනේ හැම චිත්තක්ෂණයම පුළුවන් තරම් ඒ සතිය පිහිටවනකොට හැම වෙලාවෙම අධි කුසලයට අපි නැඹුරු වෙන ගතියක් තියෙනවා. ඒ අධි කුසලයට නැඹුරු වෙනකොට සමාජයෙන් අපිට චෝදනා එනවා ආත්මార్థකාමී කියලා. මුළු තේරවාදයටම නගපු චෝදනාවක් තමයි ওই කැලේට තින්ගලා Taman නිවන් දකින්න හදනවා. එතකොට මේ ලෝකයා නිවන් දක්කන්න හදන්නෙත් නෑ ලෝකයා කෙරේ අනුකම්පාවක් නැතුව Taman නිවන් දක්කන්න හදනවා කියලා. ඉතින් දවසක් ඒ අර බුරින් පන්දි ස්වාමීන් වහන්සේ පිටරට ගිහිල්ලා ඉඳලා එනකොට බුරුමේ තායිලන්තේ ඉඳලා බුරුමේ ප්ලේන් එක එනකම් පැය 3-4ක් ඉන්න වෙලා තියෙනවා මේ තායිලන්තේ එයාපෝට් එකේ. ඉතින් එතනම හිටියලු මහායාන ලොකු මාස්ටර් කෙනෙකුත් ධර්ම දූත සේවාවක් කරලා ඇවිල්ලා එයත් පරිවර්තකෙක් එක්ක මේ සංසිතින් ලැබෙන පරිවර්තකෙක් පස්සේ දෙන්නර දෙන දැක්කට පස්සේ මේ පැත්තේ මහා තේරවාදී තෙරුණාන්ත කෙනෙක් අර පැත්තේ මහායාන තෙරුණාන්ත කෙනෙක් දෙන්න සෝදව කතාවට ගියාට පස්සේ මහා තෙරුණාන්ත කියනවලු මහායාන පණ්ඩිත ස්වාමීන් වහන්සේට පරිවර්තක හරහා මේ තමන්ගේ නිවන් දක්වා කටයුතු කරනවට වඩා සිළු සත්‍යයන් නිවන් දකින්න කටයුතු කරන එක තමයි බොහොම වටින දේ. ඒක තමයි ලොකු කරුණාවක් පේන්න තියෙන්නේ. ඒක නිසා අපේ ක්‍රමේ අපේ මහායාන ක්‍රමේ තියෙන්නේ අනිත් ඔක්කොටම මහා කරුණාවෙන් උදව් කරන එක. ඉතින් සායඩ ඊට පස්සේ ගණන් ගන්න නැතුව අහගෙන ඉඳලා තියෙනවා. ඉතින් අරය දිගට දිගට දිගට දිගට මේ මේ තව මතේ උලුප්පලා දක්වනවලු. ඒතර සයිඩු තමන්ගේ පරිවර්ත කාරා ඇව්වලු මඩේ තමන් එරිලා ඉඳද්දී තවත් එරිලා ඉන්න කෙනෙක් ගොඩ දාන්න උත්සාහ කරන මනුස්සයට මොකද වෙන්නේ කිය. ඊටසින් තමන් තවත් කියලා එක තමයි. ඒ නිසා උඹ ගොඩ ගිහිල්ලා විවේක තැනකට ගිහිල්ලා වියලි තැනකට ගිහිල්ලා කොනෙක් ගොඩ ගන්න එක වෙනම දෙයක්. උඹත් මඩේ එරිලා ඉඳද්දී ඔබට පුළුවන් ද තව කෙනෙක් ගොඩ දාන්න. මොකද ඒක බුදුරජාණන් වහන්සේ දීලා තියෙන උපමාවක්. ඊට පස්සේ කතාව නතරුණයි කියලා දෙනවා. ඉතින් අපිට අපේ අඳබාල ජනතාව ඇවිල්ලා කියන්නේ මේ තමන්ගේ නිවන්ද කියලා පැත්තක තියේදී මේ යුතුයකම් ඉෂ්ට කරන්නයි අනුන්ගේ වැඩයි කිරිල්ල ඒක මේ මහා කරුණාවට දාගෙන තියෙනවා. නමුත් මේ මහා කරුණාව විස්මතු වෙනකොට මහා ප්‍රඥාවට අව탁සේවක් වෙනවා. එචා යෝගාවචරය විතරක් ඒ කරුණාව ඉස්සර කරන්නේ නැතුව පුළුවන් තරම් බලනවා මේ අවිද්‍යාව හරහා කරුණ මහ ප්‍රඥාව හරහා මේ අවිද්‍යාව නැති කරා. ඒකට හොඳට මතක තියාගන්න කවම කවදාකවත් කිසිම කෙනෙක් සහයෝගය දෙන්නේ නැහැ. සහයෝගය දෙන්නේ ලාමක කුසලයට පමණයි. අධි කුසලට යනකොට තනි වෙනවා කොටුවේ. ඒක නිසා අධි කුසලට යන්නේ එක්කනා හුදේකලාව කැමති වෙන්න ඕනේ. අධි කුසලට යන කෙනා විවේකයේ කැමති වෙන්න ඕනේ. අධිකුසලට යන කෙනා විස්රාමයේ කැමති වෙන්න ඕනේ. අධිකුසලට යන එක්කනා ගණයා කෙරේ කුලයා කෙරේ බැඳෙන්න යන නරකයි. දැනගන්න ඕනේ ඔය විවේකේ නැති කරගෙන නැත්නම් විවේක විවේකේ නැති කරගෙන හුදකලාව නැති කරගෙන පිරිසත් එක්ක යෙදී ගත කරන ජීවිතය බොහෝම ජනප්‍රිය වෙන්න ඉඩ තියෙනවා. පේන්න ඉඩ තියෙනවා බොහෝ කරුණාවන්තයි කියලා. නමුත් ප්‍රඥාවේ ලොකු හානි සිද්ධ වෙනවා. ඒක නිසා යම් කිසි කෙනෙක් දැනගෙන මේ අවිද්‍යාව වැඩ කරන්නේ නීවරණ මත ඒ නිසා මම නීවරණ නැති කිරීම සඳහා කටයුතු කරන කෙනෙක් මිතුරෙක් කරගන්න ඕනේ. ඒ ධර්මයේ සද්ධර්මයේ කරගන්න ඕනේ. ඒකට මේ මිච්ඡාපටිපත්‍ය විද්‍යාව කැමති නැහැ. මිච්ඡාපටිපත්‍ය විද්‍යාව අපිට අර යුතුයකම මේ යුතුයකම අර කාරණා මේ කාරණා ඉස්සර කරලා කල යුතු වැදගත්ම දේ අමතක කළා දාන. ඉතින් ඒක ශාසනය විශාල වශයෙන් බලනකොටත් පේන්න තියෙනවා. අපි එක එක්කෙනෙක් පුද්ගලික චරිතයන් බලනකොටත් පේන්න තියෙනවා. අපි හැම වෙලාවෙම මේ මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාව යටතේ අපි මෙහෙवला ওই নানা ප්‍රකාර සමාජ සේවා වැඩවල සමා নানা ප්‍රකාර ගණයා කෙරේ ඇලිලා කුලයා කෙරේ ඇලිලා මේ කටයුතු කරනකොට ප්‍රඥාව ඇති වෙන තියෙන ඉඩ නැති වෙනවා. ඒ නිසා යම් කිසි කෙනෙකුට අවශ්‍ය නම් අවිද්‍යාව නැතිකරන්න එකක් සුතමේ ඥාන ලබන්න ඕනේ. එතකොට අපපටිපත්‍ය අවිද්‍යාව ප්‍රතිපත්‍ය තේරුම් ගැනීමෙන් නැත කරන්න පුළුවන්. හැබැයි 150යි. ඊටු ටික අපි ළඟ තියෙන දැනටමත් මිත්‍යා ප්‍රතිපත්තියක් නැත්නම් මිත්‍යා දෘෂ්ටියක්. ඒ නිසා අපි දේවල් වල යෙදී ගත කරනවා. ඒ දේවල් වල යෙදී ගත කරනවා නම් ඒ ගත කරන හැම වෙලාවකම අපේ සතිය ගිලිහෙනවා. සරල භාවයේ ගිලිහෙනවා. වර්තමාන මොහොතේ නැති වෙනවා. මේක පෙන්නඳ සර්වචන් වහන්සේ සඳහන් කළ තියෙන අවිජ්ජාපච්චය සංඛාරා. සංඛාර කියලා කියන්නේ සකස් කිරීම. අංග සංස්කරණ එහෙම නැත්නම් චේතනා පහල කිරීම සංස්කාර කියන පැත්තට අභි සංඛාර අභි සංචේතනා කියන පද දෙක සමානව සඳහන් කරනවා. ඒ නිසා අවිද්‍යාවේ අනුසය මට්ටමට යනකොට පෙන්නන්න සිද්ධ වෙනවා තේරුම් ගන්න වෙන අපි චේතනාවක් පහල කරොත් තේම චේතනාවකම අවිද්‍යාව තියෙනවා අවිද්‍යාව පත්‍ය සංඛාර සංඛාර කියන්නේ චේතනා පහව පහල කරන පහල කරන හැම චේතනාවක්ම අවිද්‍යාවෙන් පොහොර ලබලා තියෙනවා මේක කාට හරි තේරුම් ගන්න පුළුවන් නම් අවිජ්ජපච්ච සංඛාර කියලා සබ්බේ සංඛාරා දුක්ඛා කියන එක සබ්බේ සංඛාරා අනිච්චා කියන එක හැබැයි සම්පි ධම්මා අනත්තා සබ්බේ සංඛාරා අනත්තා කියලා කතාවක් නැහැ. සබ්බේ සංඛාරා අනිච්ච සබ්බේ සංඛාරා දුක්ඛයි නිසා සකස් කරලා මම හිතාමතා කරන සේරම අකුසල් කියලා හිතන්නේ. හරිය අමාරුයි තේරුම් ගන්න. ඒ නිසා යම් වෙලාවක කෙනෙක් වාඩි වෙලා ඉනවා කියලා හිතන්නේ එයා කයි මොනවක්වත් කරන්නේ නැහැ. කාය සංස්කාර නතර වෙනවා. එයා වචනේ දොඩන්නේ. වචී සංස්කාර නතර වෙනවා. යම් වෙලාවක මේ යෝගාවචරයා අරමුණක් සංඥා කරන්නේ නැත්නම් අරමුණක් විඳින්නේ නැත්නම් සංඥා වේදනා එක නැත්නම් චිත්ත සංකාරات නතර වෙනවා. අන්න එතන තියෙනවා විසංඛාරගතං චිත්තං කියන පදේ. සංස්කාර, කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර කියන තුනම. ඉතින් මේ භාවනා වැඩපුළුවකදී අපි උත්සාහ කරන්නේ පුළුවන් නම් ඒක නා එක තැනක වාඩි කරවලා එයාට කියනවා දඟලන්නේ නැති ඉරියව්වක් හොයාගන්න කියලා. පොඩි මෑණියන්ට අමාරුයි ඒක. නලියනවා. ගහලල්ල. ඒකේ දෙයක් නැහැ. එක තැනක පොඩ්ඩක් පිට නතර කරලා තියන්න අනිත් එක පොඩි මෑණියෝ කොච්චරවත් කතා කරනවා. අර රිලව් එකත් කතා කරනවා. බලුපටව එකත් කතා කරනවා. ඉතින් කවුරු හරි හිතන්න මේක පොඩි මෑණියෝ ලොකු මෑණි කෙනෙක් උනායි කියලා. පුංචිම්ම ලොකුවම වුණා කියලා. එතකොට කවදා හරි හිතුවොත් මම මේ කය හොල්ලන්නේ නැතුව ඉන්න එක ලොකුම ලොකු පිංකම කියලා කතා නොකර ඉන්න එක ඒ කියන්නේ හිතින් දොඩමල් නොවි ඉඳීම ලොකුම ලොකු පිංකම කියලා පැයක් වාඩිලා හිටියොත් හම්බෙන පින් ප්‍රමාණය බලන්න. පැයක් වාඩිලා හිටියොත් හම්බෙන කුසල් ප්‍රමාණය බලන්න. ඒ වෙනුවට අපි gedaraක හිටියනම් මේ පැයේ කොච්චරක් අකුසල කර්ම රැස් වෙනවද කාය කර්ම වචී කර්ම හරහා නැත්නම් කාය සංකාර වචී සංකාර හරහා දැන් මේකට අපි සීල ශික්ෂාව කියලා අපි සමාධි ශික්ෂාවෙන් අර නීවරණ ටික රටපත් කරලා කිසිම අරමුණක් නැති තැනදී යන්න පුළුවන් උනායි කියලා අපි හිතමු අද අපි ගොඩක් එහෙම සාකච්ඡා ගොඩක් කරුව නිසායි මම මේ කියන්නේ භවනා කරගෙන ඉනකොට තමන් ගත්ත අරමුණක් නැති වෙනවා එතකොට සංඥා වේදනා දෙක විඳින දෙයක් නැහැ හඳුනන දෙයක් නැහැ එතෙන්ද ගියාට පස්සේ තේරෙනවා එවැනි අවස්ථාවක් ප්‍රතිපදාවකින් තොරව කවදාවත් ගන්න බෑ. ඒක මේ සීල ශික්ෂාවෙන් සමාධි ශික්ෂාවෙන් සහ ප්‍රඥා ශික්ෂාවෙන් ගන්න. ගත්තත් ඒක කම්මැලිනේ. ඒක නීරසයිනේ. ඊගාට මොකද්ද කරන්න කියලා ප්‍රශ්නක් තියෙනවනේ. හැබැයි ලාම ඒක කුකුස් කරනවා. ඉතින් ඒක නිසා ඒ දේ ගණ්ඩ අපි ළඟ අපපටිපත්‍ය අවිද්‍යාව නෑ හොඳ ප්‍රතිපත්‍යට ඇවිල්ලා අවිද්‍යාව දුරු කරනවා. නමුත් මේක මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාව නිසා මේ ඇති කරගත්ත සංස්කාර නැති తত্ত্বය දිගට පවත්තන්න කොච්චර කමඨාන් සුද්ධ කරන්නවද? බුදුරජාණන්සේ සඳහන් කරනවා ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංකාර සමතෝ. මේ සාන්තය මේ ප්‍රණීතය එනම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම. ඒතං සන්තං ඒතං පණිතං යද්දං සබ්බ සංඛාර සමතෝ සබ්බූපදි පටිනිස්සග්ගෝ කිසිම අනාගත බලාපොරොත්තුකුත් නැහැ. තණ්හක්කයෝ තෘෂ්ණාවක් නැහැ. නිරෝධෝ හැමදේම නිරුද්ධ වෙනවා නිබ්බාන. මේ නිවනේ ලකුණක් මේ කෙලෙස් නැති தত্ত্বයක් මේ ප්‍රතිපදාවේ දියුණුවක් කියලා යම් කිසි කෙනෙකුට තේරුම් ගන්න මෙතෙන්ට ගිහිල්ලා අවුරුදු කීයක් යයිද මේක ප්‍රශ්න කරන්න එපා මේක ප්‍රමෝදකරනද මේක ප්‍රතිපදාවෙන් දිනු කරපුවක් බල තේරුම් ගන්නද මේ කෙලෙස් නැති තත්වයක් කියලා තේරුම් ගන්නද මේක ප්‍රශ්න කරන්නේ මේ මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාව. ඒක දුන්නට බාර ගන්න දුන්නට අගේ කරන්නේ. පයේ මණිකක් හැපුණට කනා ඇහිඳලා ගනීද කියලා කියනවා. කනා යනකොට මණිකක් පයේ හැපුණට ඒ හැපිච්ච ගාල බර නිසා හොඳට බැනලා යයු. නමුත් දන්නේ මේනික හැප්පුණේ කියලා. ඒ නිසා අපි ප්‍රතිපදාවෙන් එතෙන්ට ගියත් එහෙම නැත්නම් අපි කෙලෙස් අඩු කරන ඉතින් ගියත් මේ මේකයි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ මේ අපි ගත කරපු ජීවිතේ පවා මේ සුළු ප්‍රයත්නයක් එහෙම නැත්නම් අපි කියන සුළු කියන එක තමයි වැරදි දවස් 3-4ක ප්‍රයත්නයක් අපිට මෙතෙන් යන්න පුළුවන් කියලා ඒක අගය කරන මට්ටමට ඒක සමාදම් වෙන මට්ටමට ප්‍රමෝද කරන මට්ටමට ඒ පුද්ගලයා ගන්න කොච්චර කාලයක් කමටහන් සුද්ධ කරන්න ඕන. දැන් උග්ගටිතඤ්ඤු විපංචිතඤ්ඤු කියන කුශාග්‍ර බුද්ධිමත් ඇත්තඳ එතෙන්ද යන්නත් ඕනේ නෑ. බුදුරජාණන් වහන්සේ කිව්වේ "ඒ ධම්මා හේතුප්පබව තේසං හේතුන් තථාගතෝ ආහ." යම් ධර්මයක් යම් හේතුකින් හටගත්තා නම් ඒ හේතුව සරුවචනanse කියනවා කියනකොට සෝවන් වෙලා. සාරිපුත්තු ස්වාමීන් වහන්සේ. මොග්ගල්ලාන මොග්ගල්ලාන ස්වාමීන් සාරිපුත්තු ස්වාමීන් කාට යනකොට තේසංචයෝ නිරෝධෝ එවං වාදී මහා සමනෝ. දැන් අපි ප්‍රතිපදාවක යෙදිලා බණ භාවනා කරලා එතින් යනවා. ඒ යන්නේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ තියෙන බලවත්කම නිසා. නමුත් ගිය කෙනා ඒ විවේක ස්ථාන ගිය කෙනා ශූන්‍ය ස්ථාන ගිය කෙනා අනන්තය දක්වා ගිය කෙනා අරමුණක් නැති තත්ත්වයට ගිය කෙනා අනිමිත්‍ය தത്വෙට ගිය කෙනා කොච්චරක් ඒ தત્ත්වෙ කොනහනවද කොච්චරක් ඒ தത്വෙට සැක කරනවද මම පාවිච්චි කරන්නේ මූණට කියලා ගහනවායි කියලා උණු වතුරක් කරනවායි කියලා ඉතින් ඒ යම් කිසි කෙනෙක් එතෙන්ද ගිහිල්ලා තාම මේ මේක ප්‍රතිපදාවේ දියුණුවක් මේක බාර ගන්න තැනට යනකම් නිවන අපිට hina වෙන්නේ නැහැ ඒක නිසා මේක පුරුදු වෙනකන් ලක්ෂ කෝටි වාරයක් මේක භවනා කරන්න කියලා එයාට තීරුණේ නැත්තම් ඒ වැරද්ද කිසිසේත්ම යෝගාවචරයේ වැරද්දක් නෙමෙයි ගුරුවරයාගේ වැරද්දක් කියලා දැන් දැනට අවුරුද්දකට විතර අපවත් වෙච්ච පණ්ඩිත් ස්වාමීන් කියනවා. මේකේ තරම් භයානකයි, ඒ තරම් ගැඹුරුයි. මෙතෙන්ද ගියාට ඒක අගේ කරන්න දන්නේ අපි කරන්නේ එහෙන් කොනහනවා මෙහෙන් කොනහනවා හරි හරි පාන්නේ දැන් මම ඊගාට මොකද කරන්නේ? හරි කම්මැලි. මොකද කරන්න ඕන කියලා අර ලැබිච්ච විවේකයක් කුඩල්ල කොට්ට උඩ තිබ්බාම ඉන්න කැමති නෑනේ. ඌ පෙරලිලා යන්නේ තෙතමනේට තමයි. ඌ යන්නේ අන්ධකාරයට තමයි. කොට්ටයක් උඩ තිබ්බාම කුඩල්ලට කිසි සනීපයක් නෑ. ඒ වගේ ලාහට ගත්ත ගෙම්බා කවදාකවත් හිටින්නේ නෑ. ඒ නිසා මෙතන එක්කෙනෙක්වත් නෑ මේ தත්තරපත් වෙච්ච නැති. නමුත් ඔක්කොමලා gedera යන්නේ සැකයක් එක්ක. ඔක්කොමලා ගෙදර යන්නේ සැකයක් එක්ක මේක වෙන්න පුළුවන්. මේ ගිහිල්ලා ලැබපු දේ කවදා හෝ ඒ අවිද්‍යාව කියන මිච්ඡා ප්‍රතිපත්ති අවිද්‍යාව නැති වුණාට පස්සේ අර ප්‍රතිපත්ති අවිද්‍යාව අපටිපත්‍ය අවිද්‍යාව නැතිවීම ලැබ මේ ප්‍රතිපදාව මේ ලැබපු ඒ විවේක తত্ত্বය අතට අරගෙන අපි කොච්චරක් දුක්නදකින් කියලා විසිකලා තියනවද සංසාරේ කෙල කෝටි වාර කීයක් විසිකලා තියනවද කියලා බැලුවොත් අපි මේ ලෝකේ කියන නීස්තර නීරස භාවය කියලා එකක් තියෙනවා කම්මැලිකම කියලා එකක් තියෙනවා එපා වෙන ගතිය කියලා එකක් තියෙනවා නිදිමත කියලා ගතියක් තියෙනවා ඉතින් මේ මේ ඔක්කොම වචන වලට බුදුරජාණන් වහන්සේ දුන්නේ විරාගය කියන වචනේ රාගේ නෑ ඉතින් රාගේ තමයි සංසාරේ බැඳෙන දේ දැන් විරාගය ආවම අපි කියනවා ඔක භාවනා කරන්න බෑ කම්මැලි භාවනා කරන්න බෑ නීරසයි. භාවනා කරන්න බෑ එක තැන නිකන් අච්චාරු දැම්මා වගේ නිකන් ලුණු දෙහි දැම්මා වගේ ඕක ඉඳගෙන ඉන්න බෑ කියලා අර විරාගයේ එනකොට විරාගානුපස්සනාව කරන්න තේරෙන්නේ නැත්තේ මේ මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාව නිසා. ඉතින් කොච්චර කාලයක් ඇයිද මේ හම්බෙලා තියෙන මැනික මැනිකක් කියලා තේරුම් ගන්න. ඉතින් ඒක අහවල් ආසන්න කාරණාවේ කියලා රඳාපවතිනෙකුත් නැහැ. ඒක සම්පූර්ණ අහඹයක්. මේ භාවනා කිරීමෙන් Taman ලබන ප්‍රතිඵලය Tamanම විශ්වාස කරනවා කියන එක. ඔය කමඨාන් සුද්ධ කරන 100ක් කමඨාන් සුද්ධ 100ම තියෙන ලැබිච්ච භාවනා ප්‍රතිඵලයේ විශ්වාස නැහැ. මේක හරිද ස්වාමීන් වහන්සේ මං ඊගාට මොකද්ද කරන්න ඕනේ ස්වාමීන් වහන්සේ කියලා අර වටිනා දේ සූදානම් කරලා මල් වට්ටියක් වගේ හදලා ඒකට කෙල ගහනවා වගේ වැඩක් වෙනවා. මෙහෙම කිව්වට හිත නරක කරගන්න එපා. නමුත් මම මේ කියන්න හදන්නේ ඒක ගුරුවරයාගේ දෝෂයක්. කවදාකවත් ගෝලයාගේ දෝෂය නෙවෙයි. මොකද අපේ ජීවිතේ අම්ල තාත්තලා උගන්ලා තියෙන කාමේ විතරමයි. රාගේ විතරමයි. විරාගයට පොහොර දෙන්න හැටි විරාගයක් වන්න හැටි අපිට උගන්ලා නැහැ. ඉතින් එහෙව් අම්මගේ තාත්තගේ ඉපදිච්ච අපි විරාගේ අතර දුන්නාට පස්සේ කොහොමද පිළිගන්නේ? ඒක කල්යාණ මිත්‍ර પરම්පරාවේ වැඩ. ඒක ආර්ය වංශ ප්‍රතිපදා. බ්‍රහ්ම වංශ ප්‍රතිපදායි. ආර්ය වංශ කෙනා කියන්නේ ඕම තමයි කවුරුත් ඔය අතර දුන්නට ඔක බාර ගන්න කැමති නෑ. ඒ නිසා අම්මා නැති කලේ අප්පා කවර කලේ කියලා තියෙනවානේ. ඒකට අප්පගේ ඉතිලා බාප්පතර ගියාම කියනවා බාප්පා කොණිටනවායි කියලා. ඉතින් නිසා මේ වටිනා දරුවට මේ කරන කොණිටිල්ල තමයි මිච්ඡාපටිපත්‍ය අවිජ්ජා කියලා කියන්නේ. කවදා හරි ලැබිච්ච හිතේ විවේකය මේකට හිතේ විවේකයටත් වැඩිය මේකට කියන්නේ උපදි විවේකයේ කියලා අපි ඉස්සරහට බලාපොරොත්තුවක් නැහැ. උපදි කියලා කියන්නේ ජීවිතේ ඊගාව පරමාර්ථේ. ඒකක් නැහැ. පරමාර්ථයට කැමැත්තකුත් නැහැ. මොකටද මේ දඟලන්නේ? මොනක්වත් නැති වෙන්නේ. ඒ නිසා යම් වෙලාවක තිබුණ දේ අඩු වෙනවා නම් මොකක්ද නැත්තත්තරපත් වෙනවා නම් ඒක දැනගන්න ඕනේ. මේ ඉදිරි ගමනේ පෙරමග ලකුණක්. එහෙම නැත්නම් පුබ්බ නිමිත්තක්, පූර්ව නිමිත්තක් අපිට පුළුවන් ද මේ තර්කණයක් හදාගන්න, අගේ කිරීමක් හදාගන්න ප්‍රමෝදයක් හදාගන්න මෙන්න මේ தત્ත්වේ ප්‍රශ්න නොකර දිගට පවත්තන්න කරගන්න බැරි මොකද මිච්ඡා ප්‍රතිපත්ති අවිද්‍යාවෙන් අපි මොකද්ද ඒකි මොහා කරලා කියන ඕකනම් කරලා හරියන්නේ මේ වෙලාවේ මොනවා හරි කරපන් නිකන් ඉන්න එපා මොනවා හරි චේතනාවක් දාපන් මොනවා හරි සංස්කරණයක් කරපන් කියලා අර අවිද්‍යාවට ඉන්න බෑ ඒ නිසා අවිද්‍යාව මොනවා හරි සංස්කරණයක් කරනවා ඉතින් බුදුරජාණන්සේ දේශනා කරලා තියෙනවා සබ්බේ සංකරණිච්ච කියන එකත් මම දන්නවා කාටත් ප්‍රතික්ෂේප කරන්න පුළුවන් වචනයක් නෙවෙයි. සබ්බේ සංඛාර දුක්ඛා කියන එකත් චේතනාම්බික වේ කම්මං වදාමි කියලා තියෙනවා. චේතනාව පහළ කෙරුවොත් හැම වෙලාවෙම කර්මයක් රැස් ඒ කිසිම කර්මයක් පළ දෙන්නේ නැතුව යන්නේ නැහැ. නපුරු කලට සතහට පමිනේ වේද එදුරු නොවේ කල කම්පල දෙවාමිස ඒ නිසා අපි මේ මොනවාක්වත් කර්ම රැස් නොකරගන්න පුළුවන් චේතනා නොකරගන්න පුළුවන් මේ සතිය වගේ ධර්මයක් පවත්වන වෙනුවට ඒ සතියෙන් කාය සංඛාර වචී සංඛාර මනෝ සංඛාර නැත කරාට පස්සේ මේ චේතනා ඇවිල්ලා අපි කුප්පණ හැටි අපි උද්දීපනය කරන හැටි ඔද්දල් කරන හැටි තියා බලන් හිටියොත් පේනවා මේක දෙයයන් ආංශ නෙමෙයි අල්ලපු ගමන් සකන හුණියමකුත් නෙවෙයි. මේ තමයි වැඩ කරන්න හැටි. ඒක නිසා බුදුරජාණන්සේ සඳහන් කළා තියෙනවා යාච චේතනා යාච පත්තනා යාච යංච අනුසේති ආරම්මන මේතං හෝති විඥානස තිතිය. යෝගාවචරයේ යම් වෙලාවක කය හොල්ලන්න තියෙන දක්ෂ උණයි කියලා හිතමු. වචන කතා නොකරන දක්ෂ උණයි කියලා හිතුව නැත්නම් ශික්ෂාවේ තැනකට ආවා. ඊට පස්සේ අරමුණ ගෙව්වයි කියලා හිතමු අපි නිදර්ශනයක් වශයෙන් අරමුණක් ගෙවන. එතකොට යාච යංච චේතනා යංච පත්තනා යාච යංච අනුසේති ආරම්මන මේ තංගොසේ විඥානස්ස තිතිය. මේ විඥානයේ බලන මොනවා හරි චේතනාවක් ඇති කරන්න නැත්නම් ප්‍රකල්පනාවක් ඇති කරන්න නැත්නම් අනුසයක් ඇවිල්ලා. අර මොන අරමුණක් නැතත් මේ කෙනා කරකවන්න පටන් ගන්නවා. මේ කෙනාව කුප්පන්න පටන් ගන්නවා. ඉද්දන්න පටන් අර ගන්නවා. එක තැනක ඉඳ දෙන්නේ නැහැ. ඉතින් එතකොට ඒ ඒ ဒုတိ ය චේතනා සූත්‍රයේදී ਸਰවචාන්සේ සඳහන් කරනවා ප්‍රයත්න නිසා කාය කර්ම නැත්නම් කාය සංචේතන එහෙම නැත්නම් කාය සංස්කාර යම් ප්‍රමාණයක් නැත කරගත්තා. අපි මේ ප්‍රයත්නෙන් අපි මේ උත්සාහයෙන් සතියෙන් වචී සංඛාරات නැත කරා. චිත්ත සංඛාර වශයෙන් අරමුණත් නොපෙනී ගියා. එතකොට අපේ හිත කුප්පණ දේ තමයි එහෙම නැත්නම් අපි සංසාරට බඳින දේ තමයි චේතනා ප්‍රාර්ථනා අනුසේ. බුදුහන්සේ ඊගා පහඩිති කියනවා මෙයාට කියලා දුන්නොත් කවදා හරි මෙන්න මෙතෙන්දි චේතනාවක් දාන්න එපා. නැති චේතනාවක් ඇති කරන්න එපයි කියලා ඊට පස්සේ බුදුරජාණන් සඳහන් කළා තියෙනවා යම් ප්‍රකල්පනාවක් යම් අනුසයක් තියෙනවා නම් විඥානේ ඒක දිගේ එල්ලෙනවා. ඊට පස්සේ කියනවා චේතනා විතරනේ ප්‍රකල්පනා කරන්නත් එපා. සැලසුම් හදන්න එපා. සැලසුමත් එන්නේ නිකන් කල්යාණ මිත්‍රෙක් එන්නා වගේ. යාළුවෙක් ගෙට එන්නා වගේ එන්නේ. හැබැයි හතුරා. හැබැයි මේ මේ හොරෙක්. ප්‍රකල්පනා කරන්න තිබයි. ඒකට අනුසය ඉතුරු වෙනවා. අනුසයෙන් අපි මීහරකෙක් නාශරණයෙන් ඇදගෙන යන වගේ යන්න බලනවා. යම් වෙලාවක මේ යෝගාවචරය සංඥා අනුසයත් එනත හිතේ තියෙන මතක සටහනුත් නතර කරලා අපි පහුගිය දවස්වල ඉගෙන ගත්තා වගේ සංඥාවේ ටැග් ගැහෙන සංඥාව පටලවෙන එකත් නතර වෙලා පශ්චාත්තාප නොවි ප්‍රකල්පනා කරන්නේත් නැහැ චේතනා කරන්නේත් නැහැ අනුසයත් නැති වුනොත් විඥාණයට දරන්න රඳන්න දෙයක් නැති වෙනවා රැඳුවොත් දැරුවොත් විඥාණය ඒක ආහාරයක් කරගෙන වැවෙනවා විඥාණය එහෙම පදනම සකස් කරගත්ත ගමන් ඒක ඊගාව දිගට પરම්පරාව පැවැත්වීම සඳහා පුනබ්භාවයක් සඳහා කටයුතු කරනවා. යම් වෙලාවක අපිට දැනගන්න පුළුවන් නම් චේතනත් නැහැ, ප්‍රකල්පනත් නැහැ, අනුසේ වශයෙන් සංඥා අනුසයත් එක්ක läගැනීමකුත් නැහැ. එතකොට ඒක තේරෙන්නේ යෝගාවචරයට මේ ජීවිතයේදීම නිින්දගිය ගතියක් වගේ. මතක සටහන් නැතුව වාර්තා කරගන්න විදියක් නැති ඉඳගෙන ඉන්නේ හිටගෙනද නැද්ද කියලා දන්නේ නැහැ. කොච්චර වෙලා ගියාද කියලා දන්නේ නැහැ. ඒක පාරට අවදි වෙච්චාම තේරෙනවා මෙතෙක් හිටපු හැටි මතක නැහැ. හැබැයි අවදි වුණේ හැටි මතකයි. අවදි වෙනකොට ඉරියව්ව මතකයි. ඉතින් එතකොට ඒ චේතනා ප්‍රාර්ථනා අනුසේ නැති මේ චිත්තක්ෂණය තනේ අපි මේ පිළිත් නුල් ගැට ගන්න බය වෙලා භූතය ගැහුවයි කිය. ඉතින් තැන් තැන් වල ගිහිල්ලා කියනවා මෙහෙම ඉඳගෙන ඉන්නකොට මට අරක මතක නැතුණා මේක මතක නැතුණා මට මේ සාන්ති කර්මයක් කරන්න බැරිද? මට පිළිත් ටිකක් කියන්න බැරිද? කියලා ඉතින් කට්ටියත් සාදරයෙන් එකතු වෙලා බිරිත් කියලා ආයතර නැති වෙච්ච මමයා ගෙනත් දෙනවා. ආයතර නැති වෙච්ච මාන්නේ ගෙනත් දෙනවා. කවදා හරි මේ වෙනුවට ඒ නැති වෙච්ච මමයට නැති වෙන්න ඇරලා නැති වෙච්ච මාන්නයට නැති වෙන්න ඇරලා නැති වෙච්ච තෘෂ්ණාවට නැති වෙන්න ඇරලා ඒ චේතනා ප්‍රකල්පන අනුසේ නැති තැන මේ ජීවිතයේදීම අද්දකී හැක්කක් බව එහෙම නැත්නම් මේ මරණයෙන් එහාට ගිය එකක් නෙවෙයි ස්වර්ගයේ තියෙන එකක් නෙමෙයි මේ ජීවිතේදීම කියලා කරන්න පුළුවන් කියන එක බුදුහාමුදුරු ලෝකේ පහළ වෙන්න ඉස්සලා තිබුණු සියලු ආගම් වලට ගහපු කුළු ගෙඩි පාරක් වගේ. මේ ඔක්කොමලා කිව්වේ ඕක මේ ජීවිතේ කරන්න බෑ. ඕක මරණය මැත්තේ කරන්නේ නැත්නම් ਸਰබලධාරි දිව්‍යඥාන්සිය ඕක කරන්නේ උඹ වගේ නරපණියකට ඕක කරන්න බෑ කියන එක තමයි අපි මිනිස්සයා කියන සතා තුච්ච කරලා තිබේ. බුදුඥාන්සේ manussත්ේ නැග්ගුවා. දේවත්වයත් එක්කලා බ්‍රහ්මත්වයත් ඉක්මවලා අන්තිමට මේ සරියුත් මහ මුගලන් පිළිවෙලිනා ගලන සංඝයාට කියන්නේ මේ බ්‍රහ්මයා තමන්ගේ ඔළුව දෙනවලු පාපිස්නක් වාගේ සරියුත් මුගලන් දෙරම වරිනකොට මේ ඔක්කොමල සලකන මහා බ්‍රහ්මයා පාපිස්නක් කරන්නට වට ගන්නවා මේ මේ වගේ යෝනිසෝමනස්කාරයක් තියෙන කෙනා. ඉතින් උංගෝ දෙනෙක් කියනවා අයියෝ මං එහෙම කරලා එහෙම වෙන්නේ නැහැ මට අර අර පින නැහැ මේ පාරමිතා නැහැ මේ තිහෙතුක ප්‍රතිසන්ති නැහැ කියලා විවිධාකාරයෙන් අපිව මන්දෝත්සාහය කරනවා. කාටවත් හිතන්නේ නැහැ කවුරුත් හිතන්නේ නැහැ මේ ওই ගිනිච්ච මානසික தත්ත්වය එහෙම නැත්නම් මේ මොනවත් නොතේරෙන වගේ தත්ත්වයට ගිහිල්ලා ඒකට අවදි වෙන්න බලන්න ඒකට ප්‍රමෝද වෙන්න බලන්න ඒක ප්‍රතිපදා විදිනුවක් වශයෙන් බලන්න ඒක කෙලෙස් අඩු தත්ත්වයක් කියලා බලන්න නැවත නැවත එන්න යන්න කියන මට්ටමට ගියොත් ඒකට අනුග්‍රහ කරන පිරිස් නැහැ මොකද හේතුව ඒ අවිද්‍යාව තියෙන තාක්කල් ඒකට අභියෝග කරනවා ඉතින් මේ මේ මාසේ මේ අවුරුද්දේ කො දෙසැම්බර් වෙනකොට නිස්සාරණයට අවුරුදු 50 සම්පූර්ණ වෙනවලු. ඒකත් හරියට බබා හම්බෙච්ච දවස මතක නෑ. අපි ඉතින් නිකන් දාගෙන තියෙනවා දෙසැම්බර් විතර වගේ කියලා. ඉතින් අදාතක් තියෙනවලු ජූලයි මාසේ හරි කොහමද කියලා. කොහමද බබා හම්බෙන වෙලාවේදී නැකත බලන්නේ නෑනේ. උඟ වෙලාවට ඉතින් පස්සේ කොහේ හරි තියෙන නැකත ලියා ගන්නවා. කෙසේ නමුත් ඒක අතිකරණ වෙලාවේදී අශෝක වීරරත්න මහත්තයාට සබ්බ ධර්මයේ බූදලි වීදම් කළා මේ ඉඩම් මූකලාණක් අරගෙන සුද්ධ කරලා අද අපි මේ ඉඳගෙන ඉන්න පුළුවන් තැන් හැදුවා නේදා මේ අවුරුදු 50ක් ඉස්සරහා දැකලානේ හැදුවේ. ඒ දකින්න වෙලාවේදී එතුමා ඒ වියදම් කරපු සම්පූර්ණ කාලය ධනය ශ්‍රමයේ දැකපු හුඟ දෙනෙක් නිකට අල්ලි තියාගත්තුළු අපරාධ ගඟටීනි කපන සල්ලියක්. අපරාධ ගඟටීනි කපන අදහසක් මේ මහත්යට පිංකමක් කරගන්න තිබුණානේ. මේ මේ විකාර වැඩ කරන වෙනුවට කියලා ඉතින් ජර්මන් ධර්ම දූතේ ඉනකොට බුස්සස් හාමුදුර කෙනෙක් ඇවිල්ලා මාත්‍ය විනාඩි 5කට හම්බෙන්න පුළුවන් ඉස්සස් කළු ස්වාමීන් වහන්සේ මම හරි බිසි වැඩ මට මේ මේ වැඩි කරගන්න තියෙනවා කියලා. විනාඩි 5කට දෙන්න එක. දැන් මෙයා ගිහියා කවුද අපි අශෝක විරත් මහත්තයා. මේ හාමුදුරුව බොහොම ඉහළ මට්ටමේ ඉඳි වැඳලා කිව්වට පස්සේ කිව්වලු මහත්යෝ මහත්තයා හරියට කැප වෙලා පුදුම සාසන කවුණාන් කටයුතු කරන මං ආවේ අනුකම්පාවේ. මහත්යෝ මේ කාලේ නිවන් දකින්න බෑ. මේක අහේ මේ නැති 2500 ඒක නිසා මේ වගේ දේවල් වලට ඔච්චර සල්ලි වේදම් කරාට වැඩේ හරියන්නේ ඊට පස්සේ ආහඳුරුවා මේ මෙයා ගිහියනේ ඇහුවලු ආහඳුරනේ කොයි කාලෙද නිවන් දකින්න පුළුවන් නිවන් දකින්න පුළුවන් ඉන්නේ දසපාරමිතා පිරිච්ච ත්‍රි හේතුක ප්‍රතිසන්දි සහිත කෙනෙකුට විතරයි. ඒකට ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට කියන්න බලව මට පාරමිතා පිරලාද නැද්ද කියලා ඔබ වහන්සේට තේරෙනවද කියලා. අනේ ඒක නම් මට තේරෙන්නේ නැහැ කිව්වා. එතකොට මට ත්‍රි හේතුක ප්‍රතිසන්දිද කියලා දන්නවද? ඒකත් මම දන්නේ නැහැ කිව්වා. ඊට පස්සේ ඔබ වහන්සේට පාරමිතා පිළිලද කියලා ඇහුවලු. ඒක දන්නෙත් නැහැ කිව්වා. ඔබ වහන්සේට ති හේතුක ප්‍රතිසන්තිරණ කියලා දන්නේ. ඔබ වහන්සේ දන්නේ නැද්ද කාට හරි මේ වගේ තියෙන කෙනෙක් මේ වෙලාවේ? දැන් ඒක බලා ගන්න විදියක් නැහැ. එහෙනම් මං කියන්නම් එකක් ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ බහින්ද මං නගින්නම් ආසනෙට මට වඳින්න. මේ වැඩක් කරන මිනිස්සියෙකුට දන්නේ නැති උපමානයක් කරන වටන ප්‍රතිපදාවක් යන ඔබ වහන්සේත් කියනනම් සංඝයා වහන්සේ නමක් කියලා ඊට වැඩිය මං වටනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ නෙවෙයි මම යන්නේ 33000ක් උඩින් මොකාවත් නතර කරන්නේ කරුණා කරලා මගේ කාලේ මීට වැඩිය කන්න එපා යන්නේ කියලා මේ කියන්නේ අවුරුදු 50කට ඉස්සලා අදත් ඔයගොල්ලෝ ඉන්නවනේ අදත් කිව්වොත් එහෙම භවනා කරලා මෙහෙම මෙහෙම තැනකට යන්න පුළුවන් කියලා පුදුමාකාර උපහාස කතා කතා කරනවා ඒගොල්ල ලයිස්තු පෙන්නනවා. ආ එහෙම වෙන්නේ කොහොමද? දසපාරමිතා පිරෙන්න එපායි. ත්‍රිහේතුක ප්‍රතිසන්දි ලබන්න එපායි. මෛත්‍රී බුදුහාමර දකින්න එපායි. කියාගෙන මේ ප්‍රමාදයට දෙන කරුණ දිහා බලනකොට මේකත් ලෝකයක් ධාරමානිස් කියලා අහන්න වෙනවා. ඒව කියන හරියක් ඉන්නේ බෞද්ධයන් අතර පමණමයි. අද මේ සතිය ගිහිල්ලා තියෙන ලෝකේ හැමතැනටම කිසි කෙනෙක් කවදාවත් අහිතක් හිතන්නේ බෞද්ධයා ඇර. ඒක හරියම ලස්සන කතාවක් තියෙන්නේ. ඔය කේන්දර බැලිලි ඔක්කොම තියෙන බෞද්ධයා ගා. වෙන කාට හරි දීපු ගමන් බලනවා එක චිත්තක්ෂණයක් සතියෙන් හිටියොත් එක චිත්තක්ෂණයක් අසහනි නැහැ. චිත්තක්ෂණ දෙකක් සතියෙන් හිටියොත් චිත්තක්ෂණ දෙකක් අසහනි නැහැ. තප්පර දෙක සතියෙන් හිටියොත් තප්පර දෙකක් අසහන නැහැ කියලා ඉමිසු උත්සාහ කරනවා මේ අත්දකින්න. අපේ කට්ටියගෙන ඔය කිව්වට හරියන්නේ නැහැ. අර මොකද්ද මේ මම නිව්සීලන්ඩ් වල ඉඳද්දී හොඳ කතාවක් කිව්වා මේ ටෙලි ඩ්‍රාමා එකක් තියෙනවා කියලා හාමුදුර කෙනෙක් එහෙම ඉන්න එක පොඩි පොතේ ඒ ළමයා කියනලු මං හිතුවා ඕක හරියන්නේ නැති වෙයි කියලා කිව්වා. මතකද? පුරිමේනි දන්නවද? මොකද්ද නම? චුට්ටේ නෙවෙයි කතාවේ නම මොකද්ද? ඒ ටෙලි ඩ්‍රාමා එක ඈ? සින්දු සිදු සිදු. යන්නකම් එනකම් ওই කතාව විතර මං ගියා පැය 15 කට කාහණේ ගමන යනකම් මේ මහත්තයා මට කිය මට පෙන්නවා සිදු. ඒකිනු චුට්ටකේ ළමෙක් මං හිතුවා ඔක හරියන්නේ නැtei කියලා. ඕන දෙයකට කට ඇද කරලාගෙන මං හිතුවා හරියන්නේ නැහැ. හරිය මං හිතුවා ඔක හරියන්නේ නැtei කියලා. ඉතින් එහෙම තමයි බෞද්ධයා. හැම වෙලාවෙම කොච්චර භවනා කරත් තමන් කරපු භවනා ගැන සැකයි. කවදාවත් මේ ගතිය මුස්ලිම් මිනිස්සු ගාව නැහැනේ. කිසිම තැනක කතෝලිකයෙක්ගේ මම දැකලා නැහැ. ඒ මිනිස්සු පුදුම ආශාවකින් කියන අපිට මේ ක්‍රමේ දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ ඇවිල්ලා අපිට කියලා දෙන්න. අපි මේක කරන්න කැමතියි. Hindu කෙනෙකුට දුන්නොත්, මුස්ලිම් මිනිසෙකුට දුන්නොත්, කතෝලික ලාං බෞද්ධයෙකුට දුන්නොත් පුදුමාකාර අර කේන්දරේ බලනවා නිකන් කසාදෙට ඉස්සලා පොරොන්දන් 18 බලනවා වගේ. ඔක්කොම පොරොන්දන් ටික හරනම් විතරයි කරන්නේ. මේකට කියන්නේ අවිද්‍යාව කියලා. එනිසා ඒක භාවනා කරන කෙනෙක් ඒ තමන්ගේ භාවනාව පිළිබඳ සැක කරන්නේ මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාව. ඒක නැති කරනවයි කියන එක ලේසි නෑ. මොකද හේතුව ඒක අර පුද්ගලයාගේ චරිතයට රිදෙනවා. පුද්ගලික චරිතයට අවල අව탁සීරුවක් වෙනවා. ඒ නිසා ගුරුවරයා ගාව පුදුමාකාර විශ්වසනීයත්වයක් තියෙනවා. සර්වඥාන්සේ විශ්වසනීයත්වයේ ගණ්ඩ ඒ සාරාංශක කල්පලක්ෂයක් පෙරම් පෙරවලු ඒ බුරෙන් පණ්ඩිතාංශ කියනවා වානර ජාතකයේ ඉන්න වෙලාවේ ඔව් වානර ජාතක කින්නක මහා කපි ජාතකයේදී දවසක් කැලේ ඇවිදිනකොට විශාල කපපු විශාල පතලක මිනිසෙක් වැටලා කෙන්දිරි ගන්නවලු. මෙයා වානර කණ්ඩායමේ නායකයා. මෙයා දැක්කලු මේ මනුස්සයාට ගොඩ එන්න බෑ මේ මනුස්සයා මැරෙනවා. ඒක නිසා හිතුවලු මම කණ්ඩායම අයින් කරලා මම බහැලා මෙයා මනුස්සයා ගන්න ඕනේ කියලා. මට අර මනුස්සයන් මුකුත් කරගන්න බැරිලු ඇතුලේ වැටලා ඉන්නලු මෙයා කරපොද ඉස්සල්ලාම උත්සාහයක් කරලා බැලුවලු මේ මනුස්සයා විසල් ලොකු ගලක් අරගෙන අර ලිඳ දිගේ වටේ තියෙන ගස් කොළන් වල එලිලා කොහොම හරි උඩට එන. ඒවල වන්ට අන්තිමට අර ගල උස්සගෙන ගෙනත් දැමවලු හරි අමාරුයි. ඒත් පස්සේ තාගත්තු පුළුවන්කම තියෙනවා මිනිස්සෙක්ගේ බරක් උස්සගෙන ඉල තිබ්බා ඊට පස්සේ අර මිනිස්සයා ගත්තලු කරට. ඇතුළේ ඊට පස්සේ අර හෙම්බත්කම තියේදී අරගෙන අරගෙන උඩට ආවට පස්සේ මිනිස්සයා ලින්කටෙන් එළියට දානකොටම කලන්ත හැදලා වැටෙනවා. අර මිනිස්සයාත් ගොඩ ඇවිල්ලා බැලුව ඇස් දෙක අරලා බලනකොට ඒ මනසට යන්තම් සීපතාවලු හොඳටම බඩගිනිලු. එමන්සට දඩේමක් කරන කණ්ඩත් බැල්ලුවේ එතනම හිටියල් මේ වඳුරා. එයා කරලා දෙ ගලක් කරන වඳුරාගේ උළුවට ගහලා තිනවා මරාගෙන කණ්ඩ. දැන් මේ කොට දාපු වඳුරගේ. වඳුර ඇහැරියේ ඔළුවේ කෑල්ලක් නැතුව ලේ ගලනවා බලනකොට අර මිනිස්සයා මාව කණ්ඩ ගලක් කරගෙන ගහලා. ඊට පස්සේ ඔළුව අත ගාගෙන වහාම පැන්නලු ගහකට. ගහකට පැනලිවල කල්පනා කරලා දැන් මේ යක්ෂයා ආයෙ කලන්ත ඇදලා වැටෙනවා මෙතන. ඊට පස්සේ මේ මිනිසයාට දැන් ගම දන්නේ නැහැ. දැන් මේ මිනිහට උදව් කරන්න ඕනේ මට මාව මරන්න දෙන්නේ නැතුව ගම පෙන්වන්න ඕන. ඒසයි කිව්වලු මම යන ගහින් ගහට පැනගෙන යනවා මේ ළඟ තියෙන ගමට මගේ ලේ පාර වැටෙනවනේ ඒක දිගේ වරෙන් කියලා. අර මිනිස්සයා ගමකට ගිහිල්ලා දාන්න තරමට උත්සාහ කරාලු භාරමිතා පුරණ කාලේ ඒව කරලා තමයි බුදුහාමුදුර අපිට මේ වචන කියන්නේ අද්විච්ච වචනා බුද්ධා අමෝඝ වචනා දිනා මේ බුදුජානනාන්ති කියපු ධර්ම ගැන සැක හිතන්න එපා සැක හිතන එක තමයි පෘථජ්ජනයාගේ වැඩේ. ඒත් භවනා නොකරන එක නම් සැක හිතනටදී හරිම දරුණුයි, හරිම අදාළයි, හරිම උත්සන්නයි භවනා කරන එක නම් සැක කරන්නේ. තමන් භවනා කරලා මේ යන ගමන් ස්වාමීන් වහන්සේ ආනාපාන කරන බිම්බි මැකිලිම කරන කොයි එකද හොඳ කියලා අහනවා. "උඹ දින කෑමක් කාලා බඩ පිරෙන එක කාපන්කෝ ආයේ මේ කෝකද හොඳ කියලා මගෙන් අහලා හරිනොයි." දැන් හන්දියට ගිහලා ඇහුවොත් එමේ චීන කඩයක් තියෙනවා සාංශ, ජපන් කඩයක් තියෙනවා සාංශ, පොල්ලතු කඩයක් තියෙනවා සාංශ, මුස්ලිම් කඩයක් තියෙනවා ස්වාමීන් වහන්සේ, බ්‍රාහ්මණ හෝටලයක් තියෙනවා කෝගෙන්ද කන්න ඕන කියලා. ඔබ කාලා බලපන්කෝ. මම කියලා හරිනේ අරකින් කපම් මේකෙන් කපා කියලා. එක එක්කත් කනකොට රාත්තල් ගාන දන්නේ සමහරු මයි ළඟට ඇවිල්ලා කියනවා මේ වයිස් ලයිස්තුවක් කියනවා සංසම බුද්ධානුසයත් කරනවා මෛත්‍රීත් කරනවා අසුබෙත් කරනවා ආනපාන සතියත් කරනවා අරකත් කරනවා මේ ඉතින් ලයිෆ් ස්ටයිල් මම ඉතින් කරව බනහගෙන ඉන්නවා හොඳයි හොඳයි හොඳයි. සංජ මං කොයි එකද කරන්න ඕනේ කියලා අහන එක. මේ මෙච්චර කල් බහනා කරමනසයා දන්නේ නැහැ කෝකෙන්ද සතිය පිහිටන්නේ කියලා. දන්නේ නැහැ කෝකෙන්ද අසහනෙ දුරු වෙන්නේ කියලා. මම ලොකු සානිසිත කාපු වෙලාවේ මයිත් එක්ක නම කියන්න හොඳ නැහැ. මේ මහත්තයාගේ චරිතය ඝාතන වෙනවනේ. ඒ මහත්තයා හොඳට පාලි දන්නවා. ඒ මහත්තයා මයි ළඟට මම කතා කරා මයි කතා ඉවරයි. ඊට පස්සේ අර මහත්තයා ටිකක් වෙලා හම්බෙච්ච නිසා අවසරයි ස්වාමීන් වහන්සේ. මම දන්නවා අපේ විසුද්ධි මාර්ගයේ තියෙනවා කමඨාන 40ක්. ස්වාමීන් කොයි එකද කරන්න ඕන කියලා ඇහුවා. ඒ ලොකු සානිසිත ඇහුවා මහත්තයා දැන් කොයි එකද කරන්න කියලා. එකක්වත් කරලා නැහැ කිව්වා. ඊට පස්සේ කොහොම මහත්තයා කොයි එක කරත් වරදින්නේ නැහැ. කොහෙන් හරි පටන් ගන්න තිබුණා නම් මට කියලා දෙන්න තුන මහත්යෝ ගොඩේ ඉඳලා නැව් පෙරලන්න අමාරුයි කිව්වා. ගොඩේ ඉඳලා නැව් පෙරලන්න බෑ ඔක කරන්න කරන දි විශ්වාසයෙන් කරන්න. ආනේ අවිශ්වාසය තමයි මෙතන මිච්ඡාපටිපත්‍ය අවිජ්ජා කියන්නේ. ඒ නිසා මේ භාවනා ලෝකේ බැලුවොත් ඒ භාවනා ලෝකයේ අද වැඩියෙන්ම තැක තියෙන්නේ යෝගාවචරයෙන් අතර නෙවෙයි භාවනා ගුරුවරු අතර. ඒ තරම්ම විශ්වාසයක් නැහැ Taman කියන දේ පිළිබඳ. ඒ මොකද භාවනා කරපු දෙයක් නෙමෙයි කියන්නේ. අර පුතේ මෙහෙම තියෙනවා මේකේ මෙහෙම තියෙනවා දෙයයන්ාංශ මෙහෙම තියෙනවා අර දේවියත් ආහුනාංශ මේක කියනවා කියාගෙන මේ මිනිසුන්ට කරන දේ හදන දියා බලනකොට ඒක හිතලුවද්ද මායාවක්ද එහෙම නැත්නම් මේ කරපු දෙයක්ද කියලා තේරුම් අරගන්න එක යෝගාවචරයට අයිති වැඩක්. එහෙම නැතු මේ අරයා හොඳට කරනවා මෙයා හොඳට කරනවා කියලා කොයා පස්සේ ගියත් තමන් දැනගන්න ඕනේ මොකද්ද කරන්න කියලා. ඒ නිසා අවිද්‍යාව කියන එක නොදැනුවත්කම එක අවිද්‍යාව. පටලවල තේරුම් ගත් එක අනික අවිද්‍යාව. අනේ පටලවල තේරුම් ගත් එක තමයි ගල්ල වණ්ඩම බැරිටි. ඒසේ බුදුම ස්වාමීන් වහන්සේ කියනවා දෙන්නේ රජකවල් වල ඥාපු කුමාරවරු දෙන්නේ කැලේදී හම්බුණාලු. දෙන්න හම්බුණාට පස්සේ කිව්වලු මේ මම අපේ අම්මා මට සාත්‍රයක් වයන් වරෙන් කියලා කාවණු දහක් දුන්නා. අනිත් කෙනෙක්වලු අපේ අම්මත් මට සාත්‍රයක් වන්නෝරෙන් කාවලුන හත් දුන්නා. ඒ නිසා අපි දෙන්න ශාස්ත්‍ර ඉගෙන ගත්ත ප්‍රශ්න තමයි අපිට රජකම හම්බෙන්නේ. ඒක තමයි ඉස්සර තිබුණ ක්‍රමය. පස්සේ ගියාලු මේ පළාතේ ඉන්න දක්ෂම වීණා වාදනය කරන කෙනෙක් ගාව. ගිහිල්ල ඉවරලා පළවෙනි එක නකවලු මම මොනම දෙයක්වත් දන්නේ නැහැ. ඒක නිසා මයිලඟ මෙච්චරයි කහවණු තියෙන්නේ. මම දරදී ඇදලා උදව් කරන්න මට එන වීණා ශාස්ත්‍රය දෙන්න කියලා ඊට පස්සේ කිව්වලු කල් යනවා. දැයින කාලයක් යනවා එන වස්තු තියලා ගිහිල්ලා මේ අන්තේවාසිකයෙකු දෙදී ඉන්නේ කියලා. අනිත් එක නැලකලු දැන් අර අර 18 ගා බාරගන්න යාකලු මම බාගෙට දාන්නවා වීණා වාදනේ ඒ නිසා 500ක් දෙන්නම් කියලා. මා බාරේ ඒකලු වැය 2000ක් ඕනයි කිව්වා. ඇයි කියලා ඔබ දන්න ටික මකන්න නැතුව කවදාවත් මුකුත් උගන්නන්න බෑ. ඔබ දන්නවයි කියලා හිතන ටික මකන්න දෙට තව 1000ක් යනවා. එතන පුළුවන් නම් කහණු 2000ක් කරන් වරේ මේ බාගෙට දාන්න දැනුම විතර අපිව විනාශ කරන දෙයක් නෑ. අපි මේ දන්නවයි කියලා හිතාන ඉන්න එක තමයි අපපටිපත්‍ය අවිද්‍යාව කියන්නේ. භාවනාදී අමාරුම දේ තමයි ඒක බිම තියෙන එක. ඒක සඳහා ඒකට දෙන එක උත්තරේ භාවනාදී අහිංසක වෙන්න. ඊටාමත්ම පොඩි දරුවෙක් වාගේ ආධුනික මනසක් ඇති කරගන්න. භාවනා කරනකොට මේ දැන් ඉපදිච්ච කෙනෙක් හුස්ම ගන්න ඉගෙන ගන්නවා වාගේ පුරුදු වෙන්න. සක්මන් කරනකොට මේ 7යි 7යි කියන පොඩි දරුවෙක් කොහොමද ඇවිදින්න ඉගෙන ගන්න කියන එක තේරුම් ගන්න යනවා නම් භාවනා එච්චර අමාරු නෑ. අපිට භාවනා කරන්න ගියාම හුස්ම ගන්නවත් බෑ. ඒකත් හොස් හොස් ගන්න පටන් ගන්නවා මයින්ම අදිනවා. මේ නිකන් ඉන්නකොට යෝග එකට හුස්ම ගන්නවා. ධක්මං කරන්න ගියාම ඇවිද ගන්න බැරුව යනවා. නිකන් බොර කකුල් කාරයක් යනවා වගේ මෙහෙම මෙහෙම කරලා තමයි ඇවිදින්නේ නිකන් මොකදෝ වෙනවා මොකද මේ ධක්මං භාවනාව. නිකන් ඵලයන් යහට මෙන්න පාරේ පිනිපාවඩ පිට බිම්මල් කොඩියට කඩියෙක් යනවා රජෙක් වගේ. ඒක බෑ. සක්මන් කරන්න ගියාම නිකන් අමුතු වේශයක් එන්න පටන් ගන්නවා. අන්න ඒක මකන්න. මේ අපි දන්නවයි කියලා හිතාගෙන යන මේ අර්ධ දැනුම මකන්න පුදුම අමාරුයි. ඉතින් ඒක මේ මේ පොඩි මෑණිකරුන්ට පුළුවන්. දන්නේ නෑනේ. මොනවා හරි කමන්නේ කියන පොඩි මෑණි තාම ෆයිට් එකක් දුන්නේ නැහැ උත්සාහ කරේ නැහැ. උත්සාහ කරනවනම් දන්නේ නෑ ඉතින් ඉඳගෙන හුස්ම ගන්න හැටි බලපන්. ඇවිදිනකොට ඇවිදින හැටි බලපන් කිව්වොත් තේරෙනවා. ওই සතිපාසලට ගියාට පස්සේ අපි ඒ ළමයෙකුට ගන්න පැය එකමාරයි. එකම පැය දෙකක් ගන්නවා. එක්ක විනාඩි 30ක් 40ක් කියලා දෙනවා. ඇවිදිනකොට සතිය පිටවන. ඒක ළමයි පෝලිං ගස්සලා ළමයින්ට පොඩ්ඩක් සක්මන් කරනවා. ඊට පස්සේ ඉඳගෙන ඉඳගෙන ඉඳගෙන ඉන්න ඉරියව බලන්න කියනවා. නැත්තම් පේන දේක් බලන්න කියනවා. එක පැය දෙකේ වුණාට පස්සේ ළමයි ලියලා දෙන කරුණු මේ Nobel Prize එක දෙන්න තරම් වටින තොරතුරු තියෙන. කාට හරි කියවන්න ඕන නම් මයි ළඟට එන්න මම පෙන්නන්නම්. මිටි ගණන් අපි ළඟ තියෙනවා මේ පොඩි දරුවෙකුට සතිය උගන්වන්නේ සතිය කියලා කියන මේක කියපු ගමන් එළම අපිට ලියලා දෙනේවා. ඇත්තටම අපිට අයිතියක් නැහැ පොඩි දරුවෙකුගෙන් මත විමසන්න. ඒ නිසා අපි අධ්‍යාපන ඇමතුම හම්බෙලා අපි මේක කිව්වට පස්සේ එතුමා අපිට අවසර දුන්නා. මෙන්න මේ මේ ස්කෝලවල කරන්න කියලා අපි වයි කරා කරලිලා මත විමසුම කරා ඒ පොඩි ළමයෙකුට කියලා දුන්නට පස්සේ මේ ඇවිදින්නේ මෙහෙම ඇවිදලා මොනවද වැටුනේ කියලා කවියෙන් කියන්නේ ඉඳගෙන හිටියට පස්සේ මොනවද වැටුනේ කියලා කවියෙන් කියන්නේ දැන් සමාජයට මෙතන දවස් 10 ඉඳපු කට්ටිය ඉන්නවා තාමත් දන්නේ සක්මන් කරන්න හැටි තාමත් දන්නේ ඉඳගෙන මොනවද කරන්න ඕනේ කියලා ඒ හෙටත් ප්‍රශ්න අහන්න දුන්නොත් සමහර විටක ලියනවා ස්වාමීන් වහන්සේ වද්දානම් භාවනා කරා. දැන් අද ගෙදර යන දවස කමටහනක් දෙන්න බැරිද ස්වාමීන් වහන්සේ කියලා. ගෙදර ගිහිල්ලා ටිකක් භාවනා කරගන්න අපරාධ මේ දවස් දාහනම් ඉවරයි. අඩු ඉතින් මට වහකණ්ඩ හිතෙනවා. ඇයි හත් දෙහිනේ මේ ඉන්නකම් කරලා මොකක්වත් නැතුව යනකොට අහනවා අනේ ස්වාමීන් කමටහනක් දෙන්න. ඒ නිසා මම කිව්වා මෙහෙට ප්‍රශ්න අහන්න එපයි කියලා. ඇහුවොත් අහන්නේ ඕක තමයි. ඊයේ විතර මට YouTube එකේ එකක් කියවලා තිබුණා. මේ මම හිතන්නේ ඕස්ට්‍රේලියාව වෙච්ච වැඩක් වීදියක් අයින හොඳට අතු ගාලා කොට්ට ටිකක් තියලා බෝඩ්ඩයක් දාලා තියෙනවා නිදහස් භාවනාවේ එන්න අපිත් සමග එකතු වෙන්න කියලා. ඉතින් වීදිය යන කට්ටිය ටක් ගාලා ඇවිල්ලා වාඩි වෙනවා. දරුවොත් ඇවිල්ලා වාඩි වෙන ටික වෙලා කරන මුළු වීදියම පිළිලා භාවනා කරනවා කිසිම ගුරුවරෙක් නැහැ. සක්මන් භාවනා කරන්න හැටි කියලා දෙන කවුරක්වත් ඇත්තේ නැහැ. පරියංග භාවනා වාඩි වෙලා මේ මිසර තියෙන අසහනය නිසා ඉඳගෙන ඉඳීමෙන් ලැබෙන විවේකය ඒකේ අරුවර වශයෙන් එක්කෙනෙක් කියලා දෙනවා කවද්ද ස්වාමීන් වහන්සේ අපේ ලංකාවේ නිදහස් භාවනාව ඇවිල්ලා වාඩි වෙන්න කිව්වොත් කීයක් ප්‍රශ්න අහනවා. ඒ මොකද අර තමන් කරන දේ පිළිබඳව නිසක් භාවයක් නැතිකම. ඒක නැවතත් මම කියනවා කිසියම් කෙනෙකුට ඉක්මවන්න පුළුවන් දුර්ලභමක් නෙවෙයි. හැම කෙනා ළඟම තියෙනවා. ඒක නිසා හොඳම වැඩේ තමයි ඒක Tamanට වැඩිය භාවනා කරලා තියෙන කෙනෙක් කරා ඒ පාපෝච්චාරණය කරන්න ඕනේ. ඒ කියන කෙනත් කියලා දෙන්න උඹ ඔය ප්‍රශ්න නගන්නේ සැකේ නිසා Tamangen භාවනා පිළිබඳ සැකේ නිසා ඔය සැකේ නැති වුණාට පස්සේ අපි කියනවා සෝවාන් වෙනවයි කියලා. Taman කරන භාවනා පිළිබඳව නොසැලෙන සද්ධාාවක් ආපු දවසේ අපි කියනවා සෝවාන් වුණවයි කියලා. ඒ නිසා එතකම්ම යෝගාවචරයට මේ කරදර කරන්නේ මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාව. Taman අර අධි කුසලයේදී ලාමක කුසලයේ කරනවා ඒ වගේම භාවනා කරන ගමන් නිතරම මේ කරන එක පිළිබඳව සැකයි. අන්නේ සැකේ නැති කිරීම සඳහා එකම උපක්‍රමය තියෙන්නේ මේ ධර්ම සාකච්ඡාව කමඨාන් සුද්ධ කිරීම විතරයි. එින් බණ ඇහුවට ඒක නැති වෙන්නේ භාවනා කරාට ඒක නැති වෙන්නේ ඒ නිසා කමඨාන් සුද්ධ කිරීමේ විතරක් අපි ළඟ තියෙන කොස්ස පුරුව එළියට ඇවිල්ලා අපිට සාකච්ඡා කරගන්න පුළුවන් නෑ. ඒ නිසා හුඟක් වෙලාවට කර්ණ කන්න අවබෝධ වෙන්නේ ඉඳගෙන ඉන්නකොටවත් බණහනකොටවත් නෙවෙයි ධර්ම සාකච්ඡාවේ. නිසා බුද්ධ ශාසනයේ සරුවචාන්සේ සෑහෙන තැනක් දීලා තියෙනවා ධර්ම සාකච්ඡා කරන්න අහිංසකව ආදුනිකෙක් වගේ ඉඳගෙන ඒක නිසා සරුවචන් වහන්සේ සමාන ධර්ම සාකච්ඡාට කරුණ ඉදිරිපත් කරනවා. සාරිපුත්තු මහ ස්වාමීන් ඉදිරිපත් කරනවා. කොට්ටිත ආදි මහා ස්වාමීන් වහන්සේ ඒගොල්ලන්ට දැනගන්න නෙමෙයි. මේ ධර්ම සාකච්ඡාව උනන්දු කරවීම සඳහා. එතකොට මේ මිච්ඡාපටිපදී අධ්‍යයනයේ ඉන්න විදියක් නැති වෙනවා. මට හොඳට මතකයි මම 79 ඉඳලා ওই 80 687 වෙනකන් පුළුවන්තරම් ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වුණා. හුඟක් වෙලාට ඉංග්‍රීසි මාධ්‍යයෙන් උනේ මම කවම කවදාකවත් ප්‍රශ්නයක් අහලා නැහැ. මං අහගෙන ඉනකොට මට තේරෙනවා මගේ ප්‍රශ්නේ තමයි ඔක්කොම අහන්නේ කියලා. දෙන උත්තරේ මටම දෙන උත්තරයක් වගේ. අන්තිමට මට තේරෙන පටන් අරගත්තා මේකේ සාකච්ඡා කරන තැන හිටියත් ලාභයි කියලා. භාවනා කරන්න ඕනේ නැහැ. භාවනා කරන්න ඕනේ ධර්ම දැනගන්න ඕනෙත් නැහැ. සීලය ඕනෙත් නැහැ. සමාධිය ඕනෙත් නැහැ. මේ සාකච්ඡා කරනකොට බැලුවොත් මානවයාගේ ප්‍රශ්නේ මොකද්ද කියලා සැකේ. හැම දෙයකටම හේතු වෙලා තියෙන සැකේ. මිච්ඡා ප්‍රතිපත්‍ය අවිද්‍යාව. ඊට පස්සේ නෑ මේ පිටත හොඳයි. මම මේ පිටස අවංකයි. මේ පිටස දැන ඉගෙන ගන්න කැමැති පිටසක් කියලා මේ පිටසත් එක්ක ඉන්න බලන්න. අවුරුදු 3ක් විතර හිටියා. එතන එතකොට මම තමයි බාලයම ඉඳලා තියෙන්නේ. එතන මම අවුරුදු 26 ඉඳලා වගේ වයසක එන්නේ නැතුව කියනකොට එතන හිත වැඩි හිටියෝ කිව්ව අම්මෝ අපි ඔයාදියා බලන්න හිටියේ මේ අවුරුදු 3 ඇතුළත ඔබතුමාගේ වෙච්ච වෙනස්කම් හැමදාම නිජපතා සාකමං කො මට තේරිලා නැහැ වෙනසක්. ඒ වුණාට මේ ක්‍රමේ කඩා ගන්න එපා. දිගටම මේ සාකච්ඡාවේ පැත්තකට ඉලා වාඩි වෙලා ඉන්නේ කියලා. ඥානාරාම ස්වාමීන් කිව්වා වැඩ ඉන වෙලාවේ භාවනා කරන පිරිසක් එක්ක හිටියත් මට සැපයි. භාවනා කරන පිරිසක් කිව්වෙත් නෑ උන්වහන්සේගේ වැඩ කරන පිරිසක් එක්ක හිටියත් සබයි මේ පිස්සොත් පිහාතොත් එක්ක ඉන්නවා විතර අකුසල කර්මයක් බල්ලොත් එක්ක බුදිය ගත්තොත් මැක්කොත් එක්ක නැගිටින්න වෙනවනේ නිසා කරුණාකර මතක තියාගන්න මේ හම්බෙච්චි සත්පුරුෂ ආශ්‍රයේ මේ සද්ධර්මයේ තියෙද්දි අපේ උවමනාවෙන් ගිහිල්ලා බඩ බොක්ක පුරවන්න බුරියෙන් පල්ලෙහා තියෙන එක සලකන්න මේ අසත්පුරුෂ සංසේවනේ අසත් ධර්ම ශ්‍රවණය ඔය අවිද්‍යාවට අවිජ්ජා සූත්‍රයේ බුදුහාමුදුරෝ ගෙනලා ගෙනලා අන්තිමටම කියනවා අසත්පුරුෂ සංසේවනේ තියෙන තාක්කල් ඇහෙන්නේම අසද්ධර්ම. අසත් ධර්මයේ තියෙන තාක්කල් අශ්‍රද්ධාවමයි තියෙන්නේ. මෝඩ සද්ධා. අශ්‍රද්ධාව තියෙනකම් කවදාකවත් යෝනිසමංස්කාරයක් එන්නේ නැහැ. යෝනිසමංස්කාරයෙන් නැති තාක්කල් කවදා සති සම්පජඤ්ඤයක් නැහැ. සති සම්පජඤ්ඤයක් නැත්තම් ඉන්ද්‍රිය සංවරයක් එන්නේ නැහැ. ඉන්දිය සංවරයක් නැත්නම් කවදාකවත් මේ ත්‍රිවිධ දුෂ්චරිතයෙන් අපිට ගැලවෙන්න බෑ. ත්‍රිවිධ දුෂ්චරිතේ ඉන්නා තාකල් අවිද්‍යාව නීවර තියෙනවා ඒ තාකල් අවිද්‍යාව තියෙනවා. ඒ නිසා අපිට මේ අමාරු මේ අනුශේධ ධර්ම අයින් කිරීම සඳහා හතකට කඩලා සාරිපුත්තු මහ ස්වාමීන් සඳහන් කරත් සත්පුරුෂ සංසේවනේ කල්යාණ මිත්‍ර ආශ්‍රය තුල මේ සේරම තියෙනවා. නිසා කල්යාණ මිත්‍රු නැහැ කියලා හිතන්න යන්න මේක මා සාහසික අපරාධයක්. තියෙනවා. හැබැයි Taman කල්යාණ මිත්‍රෙක් වෙන්නේ නැතුව ඒ කල්යාණ මිත්‍ර සංසදයට යන්න බෑ. ඒ නිසා Taman පුළුවන් තරම් ඒ කල්යාණ මිත්‍ර ගුණ එකතු කරනකොට ඉබේටම තේරෙයි ඒ කල්යාණ මිත්‍ර සංසදයට වැටෙනවා නැත්නම් ඒ මේ පිරිසට වැටෙනවා. ඒකේ නිකන් හිටියත් ඇති. වැඩ කරන පිරිසක් එක්ක නිකන් හිටියත් ඇති. පසුගිය අවුරුදු 40 පුරාම ලෝකේ මේ කල්යාණ මිත්‍ර සංසදයේ දවසින් දවස දවසින් දවස දියුණු වෙගෙන එනවා. ඒක අපේ પરම්පරාවේ ලොකු වටින දෙයක්. පුංචි බෑණියෝට ඊටත් වැඩි වාසනාවන්තයි. ඉස්සරහට එනකොට ඒක වෙනදාට වැඩිය බොහොම ප්‍රකටව පෙනේවි. ආහන ඒකට අපි සුදුස්සු වෙලා යන් අපිට ලැබෙන මේ ධර්මමය ශාසන ශාසනික වශයෙන් අපිට ලැබෙන මේ සම්පත්‍තිකර අවස්ථාවට පැහැර නොවර කනෝ වේමා උපච්චකා කියලා මේ ක්ෂණ සම්පත්‍ති ඉක්ම නොයාවා කියලා ඒකට සැදී පැහැදී සිටීමට මේ අඩුම ගානේ මේ අනුශේ ධර්ම පිළිබඳ දැනීම තියාගන්න. ඒ වගේම මතක තියාගන්න දැක්කොත් විතරයි අනුශයන් අයින් කරන්න පුළුවන්. නොදැක්ක උගුරට බෙහෙත් බිවට යන්නේ නැහැ. ඒ නිසා අනුශයන් දැකීම විශාල ලාභයක්. වෙන වෙන විදිහකට කියන්න පුළුවන් දැකීමෙන් මේක ගෙවන් වෙනවා. ඒක නිසා මේ එකතු වෙලා කටයුතු කරන්නේ පරියංග ධක්මං වශයෙන් ධර්ම සාකච්ඡා ධර්ම දේශනා පරියංග වශයෙන් අපි එකිනෙකාට ආදාසයක් වෙලා එකිනෙකාට ආදර්ශයක් වෙලා අපගේ තියෙන චර්චයේ තියෙන අඩුපාඩු කන්ටික මේ සත්පුරුෂ මණ්ඩලය හරහා ඉදිරිපත් කරගන්න පුළුවන් වුණොත් අපිට අර වීතික්කම් පරිඋත්ථාන වශයෙන් තියෙන කෙලෙස් විතරක් නෙවෙයි අනුසය කෙලෙස් දක්වාම අපේ ඒ සුද්ධිය විසුද්ධිය සිද්ධ වෙනවා ඒ නිසා ඒකට සාමූහිකවත් ප්‍රයත්න කරමු තනිතනියවත් ප්‍රයත්න කරමු ඒ ප්‍රයත්න කිරීමෙන් අභ්‍යන්තර සාසනයත් හදාගෙන බාහිර සාසනයත් හදන්න සීල දෙනාට මේ ධර්ම දේශනාවත් මේ දේශනාවලියත් එකසේ හේතු ආසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතනින් නැතර කරනවා. ඒක දේශනාවලියේ સમાප්තිය බාටපත් වෙනවා. සීල දෙනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.